ඒකට උපාදාන පරිවර්ත සූත්‍රය කියලයි සූත්‍රේ නම සඳහන් කරලා තියෙන්නේ. මේක සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ උපාදාන පරිවර්ත සූත්‍රයේදී සංසාරේ සැරිසරන සත්වයා නැත්තම් සතෙක් ඒ සංසාරයට බැඳෙන අල්ල බදා ගන්න තවපාදානය කරන හැටි ඒ උපාදානය එකින් එකට එකින් එකට yaademi වටවලල්ල යෑමක් සංසාර චක්‍රයේ වටේ කරකැවීමක් සිදුවීමත් ඒ සිදුවීම පිළිබඳව යථාභෝධය ඇති කර ගැනීමෙන් ඒක ඒ වටවලල්ල යන වේගය ගැම්මේ ගැම්ම කඩා දැමීමට හැකි හැකියාවක් ගැනත් ඉංගියකුයි සරුවචනාංශ මේ සූත්‍රයෙන් ගැන හර දක්වනවා. ඉතින් ඒ විදිහට ඒ අපි කවුරු හරි එක්ක ඒ දේ ඒ කෙනාගේ සම්පූර්ණ විස්තර දැනගන්න ඒ කෙනා හොඳට ළඟින් ආශ්‍රය කරන්න වෙනවා. ආශ්‍රය කරාට පස්සේ තමයි අපිට පුද්ගලයාගෙන් නිස්සරණයක් වෙන්වීමක් එහෙම නැත්නම් විමුක්තියක් ලබා ගන්න පුළුවන්. ඉතින් අර සරුවචන් වහන්සේ මෙතනදී ඉදිරිපත් කරන අනුගමනය කරන ක්‍රමේ තමයි ඒ උපාදානයන් පිළිබඳවම සාදරයෙන් හැදෑරීම. හැබැයි ආදරෙන් අදාර හදාරන්නේ උපාදානීය කිරීම සඳහා නෙවෙයි උපාදානීය නොකිරීම සඳහා අදහස. ඒ විදිහට සරුවචන් ආංශයේ මේ ක්‍රමවේදයක් හඳුන්ලා දෙන්නේ මේ උපාදානයන් අපිව උපාදානයට යොමු කරවන්නේත් වංචනික ක්‍රමයකින් නිසා. උපාදානයන් අපි මේ සංසාරේ බඳන්නේ අපිට නියම தત્ත්වෙ පෙන්නලා නෙවෙයි ෂට ක්‍රමයකට මායාවී ක්‍රමයකට වංචනික ක්‍රමයකට. ඒක නිසා මේ උපාදාන පිළිබඳව හැදෑරීමේදී අපි උපාදාන පිළිබඳ සාදර වෙන්නේ උපාදාන පිළිබඳ ඇති ආදරයක් නිසා නෙවෙයි ඒ උපාදාන පිළිබඳව යථාබෝධයක් ලබාගෙන අලගිය මුලගිය සේරම අල්ලගෙන ඊට පස්සේ අපි ඒකේ ස්වාමිත්වයක් කරගන්න දාසකත්වයෙන් මිදලා ස්වාමිත්වයක් ඇති කරගන්න. ඒක නිසා ඒ සම්මතයක් වශයෙන් තියෙන ලෝකේ සංසාරයට බඳින, මනුෂ්‍ය සංසාරයට බඳින මේ තණ්හා උපාදාන දෙක පිළිබඳව තාමත්ම බර හැකිල්ලක්, බර බන්ධනයක්, සංයෝජනයක් ඇති කරන උපාදාන පිළිබඳව ඉතාමත්ම සවිස්තරව ඊ타ත්ම උච්ඡන්නව ආසන්නව හදාරන්න අපිට මේකෙදී සරුවචනාංශේ උපදිෂ්ඨ. ඒ හැදෑරීමේදී අවසාන ඵලය වෙන්නේ උපාදානන්ගෙන් ගැලවීම මිස උපාදාන අලබදා ගැනීම නෙවෙයි. ඒ නිසා යකින් මේ උපාදාන පරිවර්ත සූත්‍රය වැදගත් වෙනවා. ඉතින් අපි මේ තාකල් ඒ උපාදානයට හේතු වෙන සාමාන්‍ය හැඟි දැනීමක් ඇති කෙනා දාන්න මේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය සහ විඥාන උපාදානස්කන්ධය කියන පහෙන් අපි ගියේ පාර වෙනකොට රූප උපාදානස්කන්ධය පිළිබඳව අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි ඒක ඉදිරිපත් කරගන්න යෙදුන විස්තර සහිතව ගියේ පාර අපි වේදනා උපාදානස්කන්ධය පිළිබඳ හැඳින්වීමක් කරා. ඒ හැඳින්වීමේදී වේදනාවල් සූත්‍රයේ වශයෙන් නම් එච්චර සවිස්තර නැති වුණාට හැම තියෙන වේදනාවල් සියල්ලම මේ සැප වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා කියන තුනකට කඩලා ඒ සෑම සැප වුණත් දුක් වුණත් මධ්‍යස්ථ වුණත් ඒ සියල්ල කෙරෙහිම විෂයක් වශයෙන් සමානලත්තේ තත්වේලා සැලකීමක් තමයි විපස්සනා වශයෙන් අපි බලන්න හදන නිසා මේ පස්සනාව මේ දැක්ම විෂම පස්සනාවක් විශේෂ පස්සනාවක් සැප දිහා බලන ආකාරයෙන්ම දුක දිහත් බලන සැප දිහා දුක දිහා බලන ආකාරයෙන්ම අදුක්කම සුඛ නැත්නම් උපේක්ෂා වේදනාව දිහත් බලලා මේ සියල්ලට සාධාරණ වූ පොදු ලක්ෂණ මතු කර ගැනීමයි අපි ඊදා ගිය පාර ගිය මාසි වෙලාගත් ඒ සඳහා වේදනාව අභිඥා වේදනාව මනාකොට දැනගන්නවා කියන එකෙන් මෙතන මේ පසුබිමේ මේ නිදානේදී ගන්න තියෙන්නේ මේ වේදනාව සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා කියලා තුන් කොටාසියක් මේ තුන් කොටාසෙම මේ විශේෂේෂ්ඨයේදී සමාන රසයක් සමාන විශේෂ විශයක් වෙනවා කියන එකයි වේදනාව පිළිබඳ දැනගැනීම කියලා කියන්නේ ඊට පස්සේ ඒ තුනකට කඩාගත් වේදනා කියන වචනයේ විශේෂණ පද තුනක් යොදනවා සුඛ කියන විශේෂණ පදේ දුක්ඛ කියන විශේෂණ පදේ අදුක්ඛම සුඛ කියන විශේෂණ පදේ යෙදුවහම සුඛ වේදනායි දුක්ඛ වේදනායි අදුක්ඛම සුඛ වේදනායි කියලා තුනක් තියෙනවා නමුත් තුනටම සලකන්නේ වේදනා කියන ශීක්ෂයෙන් විතර. එනිසා වේදනාව පිළිබඳ දන්නවා කියලා නැත්නම් වේදනාව පිළිබඳව අලුත් හැකින් බලනවා විදර්ශනායෙන් බලනවායි කියලා කියන්නේ අපි අඩු ගානේ මූල ධර්ම වශයෙන් පිළිගන්නවා මේ විශේෂණ පද මොනවා වුණත් මේ තුනම වේදනා මේකට විඳීම් කියලායි අපි සිංහලෙන් සඳහන් කරන්නේ. ඊට පස්සේ මේ විඳීම් පිළිබඳව යථාභෝධය ලබන්න නම් වේදනාවේ හටගැන්ම සමුදය සැපේ දුකේ අදුක්කම සුඛේ සමානකාරව බලන්න යුනේ ඒක විශිෂ්ට ඥානයකින් අභිඥාවකින් දැනගන්න. වෙන විදිහකට කියනවා නම් සැප හෝ වේවා දුක් හෝ වේවා මේ වේදනාවේ මුල දැක ගැනීම ස්වභාවයෙන් පෙන්වන දෙයක් නෙවෙයි භාවනාවෙන් ප්‍රයත්නයෙන් ප්‍රතිපදාවෙන් කළ යුත්තක්. ඒක නිසා වේදනාවේ සමුදය බැලීම යෝගාවචරයේ වකීම් භාරයට වඩන. ඒක කළ යුතු කාරණාවක්. ඉසල වේදනාව දැනගන්නවා කියන එක දුක් වේදනා, සැප වේදනා, අදුක්කම වේදනා කියන එක බුදුන්ගෙන් දැනගෙන හෝ පොතකින් දැනගෙන හෝ ඒක සාමාන්‍ය හැදෑරීමෙන් කළ යුත්තක්. නමුත් වේදනාවේ සමුදය දැකීම යෝගාවචරය මෙහෙවන ලද හිතකින් ඒව නැත්නම් ප්‍රතිපදාවකින් භාවනාවකින් ප්‍රයෝගයකින් ප්‍රයත්නයකින් කළ යුතුය. ඒ නිසා වේදනාව පිළිබඳ හැදාරන පාඩම් පන්ති හතරෙන් දෙවෙනි එක තමයි වේදනාවේ හට ගැනීම පටන් ගන්න. එතකොට ඒ හරි හැටියට වේදනාවේ සමුදේ බලන්න යෙදිච්ච ප්‍රයෝග ප්‍රයත්න කරපු එහෙම නැත්නම් ප්‍රතිපදා වේදිච්ච කෙනාට ලැබෙන අතිරේක ලාභයක් එහෙම නැත්නම් ආනිසංශයක් වශයෙන් පෙන්වන්න පුළුවන් වේදනාවේ Nirodhe දැක ගන්න පුළුවන්. ඒ ටික ඉතින් ඇදහිල්ලෙන් තමයි ගන්න වෙන්නේ. වේදනාව පිළිබඳ නියම අවබෝධයක් ලබන්න නම් වේදනාවේ ශප වේදනා දුක් වේදනා මැද අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ මේ වේදනාවේ පිටකොන්ද මැද හරියම. වේදනා සමුදය කියලා කියන්නේ ඒක හට ගන්න තැන, වේදනා නිරෝධය කියලා කියන්නේ ඒක ඒක ගෙවෙන තැන. මේ තුනේදී සමුදය පිළිබඳව උනන්දු වෙලා ඒ පිළිබඳව ශිල්පීය ක්‍රමයට ඉස්සරහට යෙදෙන්න යෙදෙන්න යෙදෙන්න වෙන්නේ සතියයි සමාධියයි තියුණු වෙන එකයි. එතකොට මේ හිත ඒ සති සමාධි අයිතිකාර හිත භාවනා හිත යෝගාවචර හිත වේදනාවේ Nirodhe දකින්නවා කියන එක චිත්ත නියාමයක් අනුවම සිද්ධ වෙනවා. නමුත් වේදනාව පිළිබඳ පාඩම් පන්තියේ තුන්වෙනි කොටස තමයි මේ වේදනාවේ නිරුද්ධ වීම හටගත්ත දේ නැති වී යන පැත්ත දකින්න ලැබෙනවා. ඒක දැක්කට පස්සේ තේරෙනවා මේක සැප වේදනාවටත් මේ සමීකරණයමයි දුක වේදනාවටත් මේ සමීකරණයමයි අදුක්කම සුඛ වේදනාට මේ සමීකරණයමයි ආහන්නේ විදිහට එනකොට එනකොට මේ වේදනාව පංගු peeru බෙදන්නේ නැතුව හට ගන්නා හැටි හට ගන්නා තැන ආරම්භය බලන්න තරමට අපි යෝනිසමනස්කාරිය දරනවා එලෙබිචිට සීය තියෙනවනේ ඒකොටම වේදනාව පිළිබඳව එලඹිච්ච ගතිය තියෙනවනම් ඒ එලඹීම සඳහා යොදවන වීරියට සාපේක්ෂව සතිය සමාධිය දියුණු වෙනවනම් සති සමාධි ප්‍රණීත වෙනවනම් ඒ ප්‍රණීත වෙච්ච හිත මේ වේදනාවේ අග දකින්නවා කියන එක අතිරේක ලාභයක්. ආනිසංශය. එතකොට වේදනාව දන්නවා, වේදනාව මුල දන්නවා, වේදනාව අග දන්නවා. මේකට අපි කියනවා වේදනාව මුල මුල බඳාක දාන්න. නැත්නම් වේදනාව මුලුල්ලම දැනගන්න. මෙන්න මේක එක සැරයක් දැකගත්ත ගමන් මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් මට මේ ජීවිතේ මේ භවයේ මේ මේ කරන ප්‍රයත්නය තුළ මේ වේදනාව කියන මේ මාත්‍රකාව පාලනයක් හැටතර වශීකර ගැනීමකට ගන්න පුළුවන් ද බැරිද කියලා. සමයි ඔතෙන් ඔය මුලැමැදාක බලන්න බැරි කෙනාට එහෙම විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ වේදනාව හැම වෙලාවෙදීම <clears throat> මාව ඉක්මවල යන එකක්. කවදාකවත් මට වේදනාව ඉක්මවන්න බෑ කියලා. නමුත් කවදා හෝ පරියන්කේකදී යම් කෙනෙක් මේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් මුලැමැදාග දැක්කා නම් ආංශික වශයෙන් විශ්වාසයක් ගොඩනගෙනවා චෛසික ශක්තියක් ගොඩනගෙනවා අදිෂ්ඨාන ශක්තියක් ගොඩනගෙනවා මේ වේදනාව සම්බන්ධව සර්වචනන්සේ කියපු දේ සමහර වෙලාවක මට දැක ගන්න පුළුවන් ආංශික වශයෙන් දැක ගන්න පුළුවන් කියලා ඒ පුද්ගලයාට පමණක් පැටවෙන වගකීමක් තමයි යම් ආකාරයකට නම් වේදනාවේ මුලැමැදාග දකින්න පුළුවන් ඒ ආකාරයේ නැවත නැවත කිරීමේ ඒ වේදනා නිරෝධ ගාමිනී පටිපදාව භාවනා වශයෙන් වැඩිම අර මුල් තුනෙන් සුදුසුකම් ලැබපු යෝගාවචරයට පමනක් කළ හැකියි. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් වූ සම්මාදිට්ඨිය ආදී වූයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ කුසල ඡන්දේ පහළ වෙන්නේ කරබැලීමේ ආතාව පහළ වෙන්නේ අදිමොක්ෂේ පහළ වෙන්නේ Nirodhe වරක් හෝ දැක්කොත් තමයි. වේදනාවක අග දැක්කට පස්සේ තමයි. එතකොට එන කරබැලීමේ ආශාව බුදුන් දීපු එකක්වත් නෙවෙයි. පොතකින් ගත්ත දෙයක්වත් නෙවෙයි ආශිර්වාදයක්වත් නෙවෙයි. මේ මේ ගණන් පත්‍රේ මේ ගානකට හදන්න පුළුවන් කියන දැනුම ආපු එකයි. ඒ කෙනාට පුත්‍රජාන වංශය කියනවා දැන් ඉතින් ඒ යම් ක්‍රමයකට නම් ඒ වේදනාවක අග සාංශුද්ධින් ඉවසිල්ලෙන් අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙන ඉතින් බලාගෙන ඉන්න පුළුවන් උනේ අන්න එවැනි වූ ප්‍රතිපදාව දිගින් දිගට දිගින් දිගට වඩන්ඩ ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. යම් ආකාරයක දෘෂ්ටියක් ඒ සඳහා යොදවනවනම් ඒකට සම්මා දිට්ඨිය කියලා කියනවා. වේදනාවේ මුල දැකීමෙන් අග දකින්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරන යම් දෘෂ්ටියක් තියෙනවනම් ඒකට තමයි සම්මා දිට්ඨිය. ඒ සඳහා යම් සංකල්පයක් හිත මෙහෙවීමක් පහළ වෙනවනම් විතක්කයක් පහළ වෙනවා ඒකට තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඒ සඳහා යම් භාෂා විලාසයක් නැත්නම් වශීද්්වාරයේ හැසිරීමක් අවශ්‍ය වෙනවා නම් කතා නොකිරීමෙන් හෝ වේවා ඒකට කියන සම්මා වාචාව කියලා. ඒ සඳහා යම් ඉරියව් ප්‍රවැත්වීමක් ආහාර ගැනීමක් වෙන ජීවන රටාවේ ක්‍රියා කාර්ය කොටසක් තියෙනවා කායික වශයෙන් ඒ හරියට අර තේරුම් ගැනීම සඳහා උදව් කරන එකට කියනවා සම්මා කම්මන්ත කියලා ජීවික වෘත්තිය වෙනස් කරලා ඊට ගැළපෙන විදිහට හැඩගසා ගැනීමට කියන සම්මා ආජීවය කියලා. ඒ කරන ප්‍රයත්නය නැවත නැවතත් මේ වේදනාවේ කෙලවර දැකීම සඳහා ගන්නා ප්‍රයත්නය ඇති වීරිය කොටසට කියන සම්මා වායාමයේ කියලා. ඒ සඳහා එළඹ සිටීම නම් මුල දකින්න ඕනේ මැද දක්වලා විතරක්මදි. මුල දැක්කොත් පමණයි අග දකින්න පුළුවන් වෙන්නේ කියලා මේ කාරණාව එළඹ සිටීමෙන් අප්‍රමාදීව සම්පාදනය කරන්න ගන්න ප්‍රයත්න සම්මා සතිය කියලා කියනවා. එතකොට මේ වේදනාව කියන්නේ ලෝක කැළඹිල්ලක්. වේදනාව කියලා කියන්නේ ඒක තරංගයක්. ඒ තරංගේ මුලැමැදාක දැක්ක පමණින් වේදනාවෙන් හිත කැළඹුණාට ඒ අවබෝධය තුලින් සමාධියක් ගන්න. මේ සමාධිය එතකොට මේ සමත සමාධියක් වගේ ඒක අරමුණක් දිගට පැවැත්වීමෙන් හම්බ වෙන අරමුණේ නිමග්න වීමෙන් ඇති වෙන සමාධියක් නෙවෙයි. ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුඛ වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කොයි එක ආවත් ඒ සියල්ලෙන් පවතින වූ වේදනා ස්වභාවය මුලැමැදාගේ ස්වරූපේ එන එන ස්වරූපෙන් දැකලා දැකලා දැකලා යම් වෙලාවක මුල මැද නම් ඉතින් අපි කොහොමදක් දන්නේ කනේ මුල දැකීමට දක්ෂ වුණා මුල දැකීමේ දක්ෂ ප්‍රමාණය වෙන්න වෙන්න අග දකින්න පුළුවන් වෙනවා නිසා සෑම වේදනාවක සුඛ වේවා දුක්ඛ වේවා අදුක්ඛම සුඛ කියලා වේ අග දැකීමේ දක්ෂකම දිවං කරන චිත්තක්ෂණේ දැකීමේ දක්ෂකම තුල තමයි ওই සම්මා සමාධියේ විශිෂ්ට ගතිය. ක්ෂණ සම්පatti එහෙම නැත්නම් අපි කියන ක්ෂණ මාත්‍ර වූ ගතිය. ක්ෂණික සමාධිය ඇති කිරීමේ දක්ෂකම කියන. ඉතින් ඒක හිතා ගන්නවත් අමාරුයි. මේ වේදනා චෛතසිකය කියලා කියන චෛතසිකේ බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එකක්. ඒ වේදනාව තුල සාප කියලා જાතියක් තියෙනවා, දුක් කියලා જાතියක් තියෙනවා, අදුක්කම සුඛ කියලා જાතියක් තියෙනවා. මේ තුනම වැඩ කරන එකම තරංග ආකාරයකට එකම සමීකරණයකට තුනේම මුලැමැදාක වශයෙන් බැලීමේ හැකියාව සමානයි. ඒ සැකීමේදී වැදගත්ම Nirodhe තියෙන්නේ වෙන්වීම තියෙන්නේ වේදනාවේ අග දැකීම. සැප වේවා දුක් වේවා අදුක්කම සුඛ වේවා අග දැකීමේ මේකේ වටිනාකම තියෙන්නේ කියලා ඒ සඳහා ගන්න ප්‍රයත්නේ තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් පෙන්වන්නේ. ඒක ඒ චිත්තක්ෂණ ඒ ඒ චිත්ත ශක්ති අදිෂ්ඨාන ශක්තිය ඇති එක්කනට දසදහස්වර කරලා තමයි ඒ ශිල්පීය දක්ෂකම ඒ ඇති ಪರಿචය ඒ පිළිබඳ ඇති අත්දැකීම දිනු තුණු කර ගන්න පුළුවන්. ඒ දිනු තුණු කරවි කිරීම නම් මේ යෝගාචර උනන්දු කරවන්න දෙයක් නැහැ ප්‍රතිඵල දකින්නකොට ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක පරියන්කේදී විතරක් නෙවෙයි ධක්මනීදී සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එදිනදා ජීවිතෙත් වෙන්න ඉඩ තියෙනවා වාසනාවන්ත විදිහටත් වෙන්න ඉඩ තියෙනවා අවාසනාවන්ත විදිහටත් වෙන්න ඉඩ තියෙනවා කොයි දේ වුණත් යම් වෙලාවක මේ වේදනා ප්‍රතිපදා නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගයට වැටුනොත් ඒ යෝගාවචරය ඉන්නේ දිගටම ගෙවම් කරන මාර්ගයක ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ වේදනාවේ හතර පැත්ත වේදනං අභිඥාය වේදනා සමුදයං අභිඥාය වේදනා නිරෝධං අභිඥාය වේදනා නිරෝධ ප්‍රතිපදා ප්‍රතිපදා අභිඥාය කියන එකට යම් කිසි කෙනෙක් මේ හතර පදේ හතර ආකාරයෙන් හොඳට තේරුම් ගත්තා නම් ඒකට කියනවා මේ පුද්ගලයාට වේදනාව පිළිබඳ නිබ්බිදාවක් එවිට රස විඳින්න දෙයක් නිකැත්තේ නෑ ගෙවන් කිරීමක් කරන්නදී සැප විඳීමක් හෝ දුක් විඳීමක් හෝ අදුක්කම සුඛ විඳීමකට වඩා එහි ගෙවන් කරන වෙලාව ක්ෂය වෙන වෙලාව වැය වෙන වෙලාව නිරෝධ වෙන වෙලාවේදී ඇති වෙන්නේ ඇති වෙන හැඟීම තමයි නිබ්බිදාව කියලා කියන්නේ වින්දනය කරන එක නෙවෙයි නිර්වින්දනයක් කියලා තමයි නිබ්බිදා කියන පදයට අර්ථ දෙන්නේ. මේ නිබ්බිදාව ඇති වෙනකොට වේදනාව හටගැන්මේදී පහළ වෙන්න පුළුවන් සුඛ වේදනා විශේෂයෙන් ඇති වෙන්න පුළුවන් කැමැත්ත රාගයේ වෙනුවට ඒ සුඛ වේදනාව හෝ ගෙවම් කරන වෙලාවේ දුක් වේදනාව හෝකම ගෙවම් කරන වෙලාවේදී ඇති වෙන හැඟීම කියන්නේ රාගයේ අනිත් පැත්ත විරාගය කියලා ඡේ වීම දකින්නකොට වැය වීම දකින්නකොට නිරෝධය දකින්නකොට එතකොට මේ පුද්ගලයා ඒ නිරුද්ධ වෙන්නේ වේදනා චෛසික විෂයන් විසරෙන්නේ නෙවෙයි මුළු සංසාර දුකෙම නිරුද්ධ වෙන ගතියක් අයින් කරන්න පුළුවන් ගතියක් හම්බ වෙනවා වේදනා නිරෝධ ප්‍රතිපදා ගාමිනී ප්‍රතිපදා ගාමිනී ගාමිනී ප්‍රතිපදාට පත් උනායි කියලා කියන්නේ මෙන්න මෙවැනි ප්‍රතිපදාවක තමයි මේ පුද්ගලයා ඉන්නේ ඊට පස්සේ නිදාගෙන හිටියත් ඇහැරගෙන හිටියත් පරියන්කේ හිටියත් සක්මනේ හිටියත් එදිනදා වැඩ කරත් ඒ පුද්ගලයා නිතරම ඉන්නේ ප්‍රතිපදාවේ වෙන විදිහකට කරන පූර්ණ කාලින යෝගාවචරයක් බාටපත් වෙනවා අන්නේ ඒ මට්ටමට යම් කිසි කෙනෙක් පෙළඹුණා නම් තේ සුපටිපන්නා. මෙන්න මෙයාටයි සංඝ ගුණේ ඉස්සලාම තියෙන සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා කියන්නේ. අන්නේ එවැනි පෙළඹිච්ච කෙනාට. අපි සාමාන්‍යයෙන් මේ සුපටිපන්න ගුණේ වශයෙන් දකින්නේ ගීගයත ඇල්ලා සියන්නිකාය පැවිදි වුණා, රාමඤ්ඤනිකාය පැවිදි වුණා, අමරපුරනිකාය පැවිදි වුණා, බුරුමේ පැවිදි වුණා, සීමේ පැවිදි වුණා කියලා දකින හාමුදුරු රූපයකට. නමුත් මෙතන මේ කතා කරන්නේ ගුණයකට. මොකද්ද ගුණය? වේදනාචෛසිකයකට ගැන කතා කරනවා නම් අපි මේ අදගත්ත මාතෘකාවේ වේදනාව මේ මේ ಜಾති මේ ಜಾති කොටස කීපයක් තියෙනවා. ඔක්කොම විශේෂණ විතරයි මූලික චෛසිකේ වේදනාවමයි. ඒ වේදනාව හට ගැනීම දැකීමට යා නිතරම උනන්දු නමුත් ඒක වේදනාවේ හැමාරේ දැක්වීමට අවශ්‍යතාවයක් පමණයි වැදගත් කෘත්‍ය සිද්ධ වෙන්නේ වේදනාව ගෙවම් කරන වෙලාවේ. වේදනාව නිරෝධය දකිනකොට. අන්න ඒ සඳහා එළඹ වාසය කිරීමටයි සුපටිපන්න කියන්නේ. ඒක තමයි වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ විදිහට ඕනම කෙනෙකුට මානව උපසම්පදාව ලබා ගන්න පුළුවන්. සංඝ ගුණේ දිනු කර. සුපටිපන්න ගුණේ දිනු කරනවා නම් ඒ පුද්ගලයාට ඒ සංඝ කියන මේ භික්ෂු කියන නමට සූත්‍ර පිටකයේ හැටියට අර්ථකථන ලැබෙනවා. මේ නිසා අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ සියලු දෙනා භික්ෂුනාමයට ගැලපෙනවා කියන්නේ. එතකොට අපට මේක සියන්නිකායද මේක අමරපුරනිකායද මේක රාමඤ්ඤනිකායද මේක අරණ්‍ය වාසීද මේක ග්‍රාම වාසීද මේක ස්ත්‍රීද මේක පුරුෂද මොකක්වත්ම නෙමෙයි මේ කතා කරන්නේ වේදනා චෛතසිකයේ මුල මැද අග දකලා අග නැවත නැවතත් දැකීමට යම් දෙයක් කළ යුතුද ඒ දේ කරන කෙනාට කියන්න පුළුවන් සුපටිපන්නයි. යේ සුපටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනයේ ගාධන්ති කියලා. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට මනාකොට පිළිපන්නේ වීනම් වේදනා චෛසික පිළිබඳව ගත්තත් කොයි එක ගත්තත් මේ විදිහට මනාකොට පිටිපන්නේ වීනම් ඔහු ශාසනයේ පිහිටි කෙනෙක් කියලා කියනවා. නැත්නම් ඔහුට ශාසනය පිහිටියා. මේ කතා කරන්නේ අභ්‍යන්තර ශාසනය. ඔහු තුල සීල ශික්ෂාව දිගටම වැඩෙනවා. සීල අධිශික්ෂා අධිශීලයක් වාට නිතර සිද්ධ වෙනවා. අලුත් වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඔහු තුල සමාධියක් වැඩෙනවා. ඒ සමාධියේ අධිචිත්ත භාවනාවක් වාට නිතරම දැන් වැඩෙනවා. එගේම ප්‍රඥාවක් වැඩෙනවා. ඒක අධි ප්‍රඥා භාවනාවක්. ඒ ප්‍රඥාව දිකට වැඩෙන නිසා මේ පුද්ගලයා මේ ශාසනය පිහිටපු කෙනෙක්. පති සුපතිච්චිත සුපතිච්චිතම කියන බෑ දැන් පතිච්චිත කියන්න පුළුවන්. ශාසනය පිහිටියා. මේ ශාසනයේ මේ පිහිටීමත් එක්කම කාම ලෝකයට සමුදීමක් සිද්ධ වෙනවා. මේ දෙකේ කකුල් දෙක තියාගෙන ඉන්න බෑ. මේ ශාසනීය පිහිටියා කියලා කියන්නේ ධම්මවිනය ගාධාන්ති කියලා කියන්නේ මේ ධම්මටිචිය කියලා සමාලාවට මේක සඳහන් කරනවා. එහෙම නැත්නම් යථා භූත ඥාන දර්ශනය කියලා සටහන් කරලා කියනවා. එහෙම නැත්නම් ප්‍රතිපදාවට පිළිපන් සාමීචි ප්‍රතිපන්න සුපටිපන්න ගුණ වල පිහිටි කෙනෙක් කියනවා. ඒ පුද්ගලට හොඳටම තේරෙන්න පටන් ගන්නවා මේකේ කකුල තියන්න තියන්න ශාසනීය ප්‍රති කකුල තියන්න තියන්න කාම ලෝකයේ තියෙන වැඩවල තියෙන නිස්සාරත්වය එහෙම නැත්නම් දැන දැන පටලවා ගන්න ගතිය එහෙම නැත්නම් හෝදෝද මඩේ දමන ගතිය යට සෑහෙන තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයා ඉන්නේ දෙතාවර ලෝකෙක. යා මේ සංසාරෙම තමයි ගත කරන්නේ. පෞල් ජීවිත ගත කරනවා, වගකීම් බාර බැඳිලා තියෙනවා. ඒ වගේම සමාජ ජීවිතේ සාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා, සමාජ අසාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ පුද්ගලයාට හොඳටම තේරෙනවා ඒ සාර්ථක අසාර්ථක කොහම වුණත් මේ වේදනාවනි චෛතසිකයක ගෙවන් වෙන පැත්ත ඡය වෙන පැත්ත බෑ වෙන පැත්ත බැලීම සඳහා තමන්ගේ සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය යොදන්න පටන් අරගත්තට පස්සේ මේ පුද්ගලයා ලෝක දෙකක ජීවත් වෙන කෙනෙක් වගේ දෙලොවක් අතර ජීවිතයකටපත් වෙනවා. ඒක ගොඩබිමක ඉන්න මිනිස්සෙක් වතුරින් අතර ගල් දෙන ඔරුවකට කොට වෙන්න හදනකොට එයාට තියෙන එක කකුල ගොඩ බිමේ හොඳට හයියට පීරලා තියෙනවා. දැන් ගොඩ වෙන්න ඕනේ නම් ඔරුවේ කකුල තියන්න නම් ඔරුව හෙල්ලෙනවා. ඒකේ මේ වගේ පටල නැහැ. ඒක නිසා සමහරෙක් පටල නැති එක ගැන අවිශ්වාස කරලා පටල පොළොට ආපහු ඇවිල්ලා Tamanට ස්ථිරසාර වුණා දැන් මේ කාම ලෝකයේ ස්ථාවරත්වයේ ලබනවා. තව සමහර කෙනෙක් මේක අනතුරුදායක වුණත් අර මෙතෙක් කල් හිටපු දෙපයින් පිටගෙන හිටපු පොළවේ කාම ලෝකයේ තියෙන අසාරකත්වය දැකලා බය උපදවාගත්ත කෙනා මේ සඳහා ඔරුවට කොට වෙලා හරි කමන්නේ තරලයක තියෙන සමබර නැති පොළොවට හරි කමන්නේ ගොඩ වෙලා මම මේ කරගන්න ඕනේ කියලා එයා උනන්දු වෙනවා කොට බිම තියෙන කකුලත් නැවතත් ඔරුවෙම තියාගෙන ඔරුවට ගොඩ වේ. මෙන්න මෙයාටයි යෝගාවචරය කියලා කියන්නේ. එනිසා යෝගාවචරය කියලා කියන්නේ දැන්න දැන්න දැක දැක බොහොම ස්ථිරසාර ආර්ථිකත්වයක ඉඳගෙන ස්ථිරසාර දේශපාලන ශක්තියක ඉඳගෙන ස්ථිරසාර සමාජික තත්වයක ඉඳගෙන මේ අනිශ්චිත වූ දේශපාලන සමාජික ආර්ථික අනිශ්චිතතාවයක් නමුත් ශාසනයේ පිහිටන වැඩ වේදනාවක ගෙවන් කිරීම දකින්න තැනට උවමනාවෙන් පෙළඹෙනවා උවමනාවෙන් ඔරුවට කොට වෙන වගේ කෙනෙක්. ඉතින් මෙතනදී වේදනාවට ඔරුවට කකුල තියාගන්න හම්බෙන්නේ කලාතුරකින් කෙනෙකුට තිබ්බ ගන්න කිව්වොත් 95ක් විතර ආපහු කකුල ගන්න. ඒගොල්ලන්ට සැකයි ඔරුවට කොට වෙන එකද හිතසුව වෙන්නේ දෙපයින් පොළවේ පිහිටීමද හිතසුව වෙන්නේ කියලා අර දන්න කනවැන්දුම හොඳයි නුපුරුදු දීගට වැඩිය කියලා යෝගාවචරයෙන් බර ගන්න ආපෞසරයක් මහ පොළවේ හිටිනවා දෘෂ්ටි ඒක ගැන බුදුහාමුදුරුවෝ කවදාකවත් දොස් කියන්නේ. කප්පකාතේ මිනිස්සීසු තේ පද තේ චනාපාර ගාමිනෝ අථායන් ිතරාපජා තිරමේවානු ධාවති. බුදුරජාණන්සේ සඳහන් කර තිනවා මේ මහා ජනතාවගෙන් අප්පකාතී මිනිස්සේසු මිනිසයන්ගෙන් ඊටාම අල්ප කොටසක් අප්පකාතී මිනිස්සේසු තී ජනාපාරගාමිනී කටි විතරයි මේ වතුරට බැහැලා මේ අනිශ්චිත වූ අනතුරුදායක වූ දෙයට හිත යොදලා ඒකටට යන්නේ පාරගාමිනෝ කියලා කියන්නේ ඊතරටපත් වෙන්නේ. අතහයන් ඊතරාපජා අනිකුත් මේ බොහෝ ජනතාව තිරමේ වානු ධාවති තාම ආපහු ගොඩට ඇවිල්ලා අර වතුරට පැනලා පීනන එහෙම නැත්නම් ඔරුවට කොට වීමට තතරන පුස්කලයන් කියන අයියෝ හොම් බය වෙන්න එපා මොකද්ද නගින්නක ඔරුවට මොකද්ද මට මං කියන්නේ මම නැගලා පින්න කියලා. එයා පස්සට ඇවිල්ලා අර පීනනේ ණයට මෙහෙමයි කළ යුත්තේ කියලා කියනවා. මේක බුදුහාමර කියන්නේ ගොඩබිම පීනනවයි කියලා. ගොඩ දම්බි ගහනවයි කියලා මේකට කියන්නේ. වතුර බහපු කට්ටිය පණේපා කියාගෙන ඉතාලම අමාරුවෙන් ගැට ගහගෙන වතුර දියවැලක පාගෙන මිනි කිඹුළු හිටියාත් මිනි මෝරු හිටියාත් කකුල කෙන්ඩ පෙරළුණත් මම පයින්නවා කියලා යනකොට ගොඩ ඉන්න කට්ටිය උපදෙස් දෙනවා. අද ලංපූර්ණ බුද්ධ ශාසනයේ තියෙන ඔන්නතර තමයි. සුළු ඊටාම සුළු පිරිසක් වතුරට බැලලා පීනන අතර අනික ගොල්ලෝ ඒගොල්ලන්ට උපදෙස් දීමේ වගේ කීම බාර අරගෙන ගොඩ දම්බි ගන්නවා. ඉතින් අපි ලොකු සාංශ ඉන්න කාලේ කිව්වේ බොඩේ ඉඳලා නැව් පෙරලන්න බෑ කිව්වා. නැව් පෙරලන්න නම් වතුරට බහින්න ඕන. ඒ නිසා අද භාවනා කරන්න ගියාම හරියට උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා. හැබැයි ඇහුවොත් භාවනා කරලා තියෙනවද කියලා නැහැ. කවදාකවත් කරලත් නැහැ. ඒගොල්ලෝ බුද්ධ ධර්ම රකින්න ඉන්නේ නැහැ කියලා භාවනා කරන අයටත් බයි. භාවනා කරන කට්ටියකින් කිසිම බුද්ධ ශාසනයට සේවාවක් වෙන්නේ අපි තමයි මේ බහර් දూరు කාර්ය කරන්න කියලා මහා ලොකුවට බුද්ධ ශාසනය රකින්න. මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? මොකද්ද සුපටිපන්න කියන්නේ? මොකද්ද මේ ශාසනය පිහිටියයි කියලා ඇහුවොත් ඔය කුණුවarp කතා කරන්න එන්න බා. බාහිරින් ගන්න පල්ලියක් අරන්න වරෙන් යන්න දෙමළුන්ට ගහන්න කියලා කියන්නේ. ඒව් ලෝකේ කිසිදාක බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙකුට දොස් කියලා නැහැ. දොස් කියන්නේ යන්නේ නැහැ. මොකද එතකොට වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කරගන්න එක. නමුත් බුදුරජාණන් වහන්සේ තාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ඒතිෙද්දිතර හොරුවට කොට වෙන්න වතුරට බහින පිරිසට ආධාරපකාර පිණිසයි මේ ධර්මයේ දේශනා කළා කියන්නේ. ඒක නිසා මම අර නිදර්ශනයක් වශයෙන් කිව්වට මේ මෞල ධර්මවාදී බෞද්ධයෝ වෙලා කටයුතු කරනවායි කියලා අපි ලෝකයේ පැත්තෙන් කතා කරාට අපේ ඇතුලේ තියෙන චෛතසිකවලත් වැඩි හරියක් අධර්මවාදී අසත්පුරුෂයි ප්‍රගතිශීලී නැහැ දෙතවරයි ටෙපර බානවා, කල්පනා කරනවා, සැක කරනවා. ඉතින් සර ඉදිරියට යන ගැම්ම අදිමොක්ක චෛසිකයට යන්න දෙන්නේ. ඒකට අපි සමහරලාට මාර බලවේග කියලා කියනවා. එහෙම නැත්නම් විදර්ශනා ප්‍රක්ලේශ කියලා කියනවා. එහෙම නැත්නම් කෙලස් කියලා කියනවා. විවිධාකාරයෙන් මේක බලපාන. නමුත් සරුවචනාංශය කරලා තියෙන සිටියම අරගෙන පෙන්නලා තියෙනවා මෙන්න මෙතන මේ කෙලෙසේ ඉන්නවා මෙන්න මෙතන හැංගෙවිලා තියෙනවා මෙතන බොරු වලක් තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා කියලා ඒ පෙත වේදනාචෛසිකී දිගේ තියෙන පෙත දිහා බලනකොට ඉදිරියට යන්න යන්න යන්න යන්න තේරෙනවා සරුවචනාංශයේ කියලා තිබු ක්‍රමයටම චිත්ත නියාමයේ වැඩ කරනවා ඉදිරියට යන්න යන්න Taman අසරණ වෙනවා බොහෝ සෙනකින් වෙන් වුණාට මොකද හොඳටම තේරෙන්න පටන් ගන්නවා මේ සජීවී ධහමක සුපටිපන්න භාවය නැත්තම් ධර්මයක තියෙන සුපතිච්චිතකම එහෙම නැත්තම් ධම්මටිතිය තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට කාගෙන් බාධා ආවත් ඉදිරියට කඩාගෙන යන ගතිය තියෙනවා. අපි පසුගිය දවස්වල ඔය නිසන් වනේදී සුසීම සූත්‍රය ඒ වැඩමුළුවේදී සාකච්ඡා කරා. ඒකෙදී ඒ මේකට කෙලින්ම සම්බන්ධ නැති වුණාට මේ විශාල චිත්‍රය ටික සම්බන්ධයි ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ ඒ රාජකහනුවර ਸਰවඥාන්සේ ප්‍රධාන මහා පිරිසට මිනිසු සලකන්න පටන් අරගත්තා ඒ චීන සාසනයේ තියෙන වටිනාකම ගැඹුර දැකලා. එතකොට අන්‍ය තීර්ථක ආයත ලාභ සත්කාර අඩු වුණා. ඒක ඉතින් වළක්වන්න බැරි විදිහට සිදු වෙනකොට මේ අන්‍ය තීර්ථක පිරිසක් කතා කරලා කිව්වා මොකක් හරි මේ සමන බවත් ගෞතමයන් වහන්සේ ළඟ මිනිස්සු වශී කරන මන්ත්‍රයක් තියෙනවා අපිට පුළුවන් නම් මේ මන්ත්‍රේ හොරකම් කරගන්න එහෙම නැත්නම් දැනගන්න අපිටත් පුළුවන් මිනිසුන්ට මේ මන්ත්‍රය කියලා දීලා කීයක් හරි හම්බ කරගන්න ලාභ සත්කාර ගන්න පුළුවන් කියලා ඒ පිරිස යෝජනා කරා එතන හිටපු හොඳ දැනුවත් සුසීම කියන පරිබ්‍රාජකයට ආ ගිහිල්ලා සරුවචනරිකාව පැවිදි වෙලා අපිට මේ මන්ත්‍රය ගෙනත් දෙන්නේ. ඉතින් සුසීම ඊට පස්සේ ගිහිල්ලා ආනන්ද හැමතුරන්න කිව්වා මම අන්‍ය තීර්ථකෙක් හිටියේ මට බුදුහාමරගේ සද්ධාහක් පහළ වුණා. මම කැමැති පැවිදි වෙන්නේ කියලා. මොකද ඉංගියද දන්නේ ආනන්ද හැමතුරු ගිහිල්ලා බුදුහාමරන්න කියන මේ සුසීම පැවිදි වෙන්න කියලා. බුදුහාමුදුරු කියන්නේ නම් පැවිදි උපසම්පදාව දෙන්නේ කියලා. පැවිදි උපසම්පදාව දෙන්න ගිහිල්ලා දැන් මෙයා වැඩිම බලන්නේ මේ කාගේ ළඟද මේ බුදුහාමුදුරුව මේ සල්ලි උපේන ලාභ සත්කාර උපේන මේ යන්ත්‍රේ තියෙන්නේ මන්ත්‍රේ තියෙන්නේ මේ රහස තියෙන්නේ කියලා බලාගෙන ඉන්නකොට සංඝ පිරිසක් ඇවිල්ලා ਸਰුවචනාංශ ළඟට ඇවිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි යම් හේතුවක් නිසා ගීගෙන් අතහැරලා පැවිදි වුණා නම් යම් හේතුවක් නිසා මේ කහට සිවුරු පෙරවුවනම් Brahmacharyaක් ඉස්සරහින් තියාගත්තා නම් ඒ Brahmacharya වැසලා ඉවරයි. අපි කල යුතු කටයුතු ඉවර කරයි කියලා. ආ එතකොට සුසිම දරගන්නවා මේ පුද්ගලයා මේ කියන්නේ තමන්ම අවබෝධය ලැබුවයි කියලා. ඉතින් මෙයා ළඟ අනිවාර්යයෙන්ම දැන් මේ බුදුහාමරන්ගේ රහස තියෙනවායි කියලා කට්ටිය ළඟට ගිහිල්ලා අහනවා. මේ ඔබතුමන්ලා මේ සරුවච්චන් වහන්සේට ඉදිරිපත් කරපු විදිහට ඔබතුමන්ලා ඒ ලැබිය යුතු රහත් මාර්ගය ලබලද තියෙන කියලා අර ආමතුරු කියන ඕකේ. ආ එහෙමනම් ඔබතුමන්ලා ගාව ඉර්ධි ප්‍රත්‍යාරි ඉර්ධි විද ඥානෙ තියෙනවද කියලා. ඒ ආමතුරු කියනෝ නැහැ කියලා. එතකොට කියනවා එහෙනම් මේ දිබ්බ චක්කු ඥානෙ නැහැ. දිබ්බ සෝත ඥානය නැහැ. එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ නැහැ. පරිචිත්ත විඥාන ඥානෙ නැහැ. එහෙනම් අරූප ධානය නැහැ. ඉතිසුරු සුසීම කියනවා ඉතින් දැන් ඒක මේ හරස් පරස්පර විරෝධීනේ දැන් ඔබ වහන්සලා දැන් කිව්වා රහත් උනායි කියලා. දැන් මං අහනකොට මොනවත් නැහැ කියලා කියනවා. එතකොට මේ හාමුදුරු කියනවා සුසීම ඔබට තේරුණත් එකයි නැත්ත් එකයි අපි විපස්සනා යානාවෙන් මේ නිවන් ලැබුවේ ඒක ඔය කියන ප්‍රශ්نين ඔය කියන සැකෙන් බාධා වෙන්නේ නැහැ. ඔබ පිළිගත්තත් නැතත් අපි විපස්සනාවෙන් නිවන ලැබුව කට්ටිය කියලා. ඉතින් සුචිමේ ඊට පස්සේ මුසුප්පු භාවයටපත් වෙනවා. තේරුම් ගන්න බැරි වෙලා සර්වචනාංශයට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ අසවල් පිරිස ඇවිල්ලා ඔබ වහන්සේලකට අඤ්‍ය භාවය ප්‍රකාශ කරා. මම මේ පිරිස හම්බුණා. ඒ පිරිස කියනවා ඒගොල්ලෝ නිවන් ලැබුවයි කියලා. අරිහත්ත්වයටපත් උනායි කියලා. හැබැයි ඒගොල්ලෝ ගාවේ ඉතිවිද ඥානෙ නෑ. දිබ්බ චක්කු නෑ. දිබ්බ සෝත නෑ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ නෑ. ඒගොල්ලෝ ගාව අරූප ධානය නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ මේක පරස්පර විරෝධීද කියලා. විරෝධීනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සුසීම බුබ්බේව කෝ සුසීම ධම්මට්ටි ඥානං පච්චේනි පච්ඡා නිබ්බාණං කියලා. සුසීම ඉස්ලාමයේ ශාසනේ පිහිටන්න ඕනේ. ධම්මට්ටි කියලා ලබන්න ඕනේ. පස්සේ තමයි නිවන පිළිබඳව අපිට මේ මේ අභියෝගයපත් වෙන්නේ. එතකොට සුසීම තිබුණටත් වැඩිය මුසුප්පුයි. එයා හිතුවේ එහෙම නෙමෙයි මේ සාසනයට ගියාම මේ රහසක් හම්බ වෙනවා. ඒ රහස දැනගත්තාම මිනිස්සුන්ට කිව්වහම කීයක් හරි හම්බ කරන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ කියනවා යන්න ඉස්සෙල්ලාමට අභියෝගයක් එනවා. මේ කාම ලෝකේට සමුදීලා මේ ධර්මයේ පදනම ධර්මයේ තාවුරු ධර්මයේ තිතිය ගාධන්ති කියන වචනේ තමයි මෙතන සරුවත් වෙන ඉතිලා පාදක කරන්නේ ඒක දාලා ඊට පස්සේ තමයි ඔබ තීන්දුව කරන්න තියෙන්නේ නැවත කාම ලෝකෙට එනවද නැත්නම් එහා පැත්තට ගිහිල්ලා නිවන් ලබනවාද කියලා ඒ නිසා වැදගත්ම තැන තමයි මේ ධර්මයේ පිහිටන තැන ධර්මwidetilde ධර්මwidetilden පස්සේ කැමති නම් නිවන් යන්න පුළුවන් කියලා. එතකොට සුචීම කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කෙටියෙන් කියන්නේ මට වැටහෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුර කියනවා සුචීම උඹට කෙටියෙන් කියන්නේ වැටහුණත් නැතත් ඉස්සෙල්ලා ධම්මට්ටි කියලා ලබන්න ඕනේ. ඊට පස්සේ තමයි නිවන් ලබන්නේ කියලා. ඉතින් එතකොට ඇත්තටම මට පේනවා මේ සූත්‍රය කියනකොට හිතනවා සුචීමගේ තියුණ බලාපොරොත්තු සියල්ලම සුන් වුණා. එහෙම නැත්නම් මේක එල්ලි ගන්න, දිරව ගන්න, තේරුම් ගන්න බැරි තැනක්පත් වෙච්ච නිසා ਸਰවඥාන්සේ කරන්නේ මේ සුසීමට පටිච්ච සමුප්පාද ක්‍රමයට මේ එකින් එකට එකින් එකට ප්‍රශ්න පටලවිලා ජාති ජරා මරණ ජරා මරණ වලට තත් වෙන තත්ත්වයට ගෙනකන් සුසීමගේ තියෙන ඒ හේතු ප්‍රත්‍ය ඥාණයට මනස යොමු කරනවා යොමු කරවලා ආර තේරුම් කරලා දෙනවා මේක හේතු ප්‍රත්‍යඥානයක් තියෙන හේතු ප්‍රත්‍යඥානේ තේරුම් ගන්න තෙක් මේ ධම්මටිතිය ලැබෙන්නේ මේකට සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා කියනවා. යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. ධම්මටිචිය කියලා කියනවා. මෙතන කියනවා ශාසනීය ගාදාන්ති කියලා ශාසනය පිහිටියයි කියලා ඒක ලැබුණට පස්සේ තමයි යාට විකල්ප දෙකක් ලැබෙන්නේ සංසාරෙද නිවනද කියලා. ඊට පස්සේ තමයි යා තීන්දුවක් කරගන්නේ. ඒ නිසා මිනිස්සු මිනිහා නොමිනිහා යන හැටි නොයන හැටි කේල් ගහ පොල් ගහ කණ්ඩා හදන හැටි බව ධම්මත්‍ත්‍ය අවස්ථාවේදී තමයි තේරෙන්නේ. ඉතින් මේ වේදනා චෛසිකය ගැන බලනකොට ධම්මත්‍ත්‍ය එහෙම නැත්නම් සුපටි සුපටිපන්න භාවයේ විස්තර වෙන්නේ මේ සැපවෝ වේවා දුක්ඛෝ වේවා දුක්ඛම සුඛෝ වේවා මේ වේදනාවේ ගෙවම් කරන තැන Nirodhaya ඡය වැය දැකගෙන ඉවසන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් ඒ વિશેයි අශ්ලෝක ධර්මයේ කම්පා නොවි සැප වේදනාවක් වේවා දුක වේදනාවක් වේවා අදුක්කම සුඛ වේදනාවක් වේවා එයා ඇවිල්ලා රංගන පාලා ඒ රංගනේ ඉවර වෙන ජවනිකාව මුලදි මැදදී නොසලී අග දක්වාම ඉවසීමෙන් බලන් ඉන්න පුළුවන් කෙනාට ප්‍රතිපදා මාර්ගේ පෑදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර තීන්දුව කරන්න පුළුවන් මේකම නැවත නැවත මම කරලා ඒක සාක්ෂාත් කරන්නේ කරනවාද එහෙම නැත්නම් ඔරුවට තිබ්බ කකුල පාය ආපහු ගොඩ අරගෙන කාම ලෝකයට යනවාද කියලා. ඉතින් ඒ නිසා යෝගාවචර ජීවිතයක ඒ ඉස්සරහට තල්ලුව අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වේදනාව පැත්තෙන් කතා කරනකොට මේක අවස්ථා කීපයකදී යෝගාවචරයට මේ හතේ සතෙක් හැවාරිනා වගේ හැව ඇරීමෙන් ඇරීමෙන් තමයි ඉස්සරහට تعلق කරන්න වෙයි. ඉතින් ඒ පදනමේ ඉඳලා බලනකොට ආධුනික යෝගාවචරයේක් පරියංකයකට පුරුදු වෙන්න හදනකොට කියන හොඳට පట్టල ඇතුව වේදනා නොයනා තාලයකට කිටි වේලාවකට හරි ගමන හොඳට සමී මේ සමබර වෙලා සහැල්ලු ස්වරූපෙන් වාඩි වෙන්නේ කියන. ඒ මොකද මේ වේදනාව ගැන හොඳට ඉගෙන ගන්න නම් ඒකට හොඳට කැසපට ගහන ලෑස්තිලා යන්න ඕන. ගිය ගමන්ම වේදනාව පිටිත තත්වයකදී වේදනාවට තත්වයක ඉන්නදී භාවනා කරන්න සුදුසුකම් නැහැ. ඒ නිසා හැමදාම ආධුනිකයෙක් වගේ පරියන්කයට යනකොට කවදාකවත් භාවනා කරපු කෙනෙක් නැති කෙනෙක් වගේ කයට හොඳට සැප හොඳට සහැල්ලු ගති ලිහිච්ච ගති සමබර ගති දීලා වාඩි කරවන්න. වාඩි කරවලා විනාඩි 10කින් 15කින් සමහරට 20කින් 25කින් ඔන්න වේදනාව වෙනවා. අන්නේ වේදනාව මේ ඉරියව්වේ වේදනා එන ටික එනකොට යම් ප්‍රමාණයකට ආනාපාන සතිය මතින් සතිය සහ සමාධිය ඇති කරගෙන තිබ්බොත් අපිට පුළුවන් මේ ඇති වෙච්ච සතිය සමාධිය කියන දර්ශනයේ තුලින් එන වේදනා දිහා බලන්න. පටන් ගන්නකොට වේදනාවොත් අපිට ඒ උපකරණ නැති නිසා සති සමාධිය නැති නිසා වේදනාව ඉතාමත්ම උත්සන්න වෙන්න පටන් ගන්නවා ආසන්න වෙන්න පටන් ගන්නවා කය ජීවිතය කියන දෙක පැහැර ගන්න මට්ටමට දුක් දෙනවා. ඒකට මේ පුද්ගලයාට භාවනාව ඇඹුල් වෙනවා, තීක්ෂ වෙනවා, එපා වෙනවා. ඉතින් ඒක නිසා මූලික වේදනාව හරීම ගොරෝසුයි. භාවනා ලෝකේ වැඩි ගාණක් භාවනාවට නොපෙළඹෙන්නේ මෙන්න මේ කායික වේදනාව නිසා. ඉතින් ඒ නිසා වේදනා චෛසික බොම්බල වද්‍යයක්. නමුත් අපි ප්‍රයෝගශීලීව හොඳට සක්මන් කරලා ඇඟ හිත කර්මන්‍ය කරගෙන පහසුවට වාඩි වෙලා ඒ වාඩි වෙච්ච පහසුකම තුල අපි වේදනාවට නෙවෙයි හිත දාන්නේ වේදනාව කියන්නේ නාම ධර්මයක් නේ. රූප ධර්මයකට හිත දානවා ආනාපානෙ වගේ පිම්බීම හැකිලිම වගේ දෙයකට හිත දාලා අපි හිතමු යම් ප්‍රමාණයක සතියක් ඇති වුණාට පස්සේ යම් ප්‍රමාණයක සමාධි ගතියක් හිත ඒකෝදි භාවයටපත් වුණාට පස්සේ ඔන්න විනාඩි 20කින් 30කින් වගේ වේදනාව වෙනවයි කියලා. එතකොට මේ යෝගාවචරයට වේදනා අවස්ථා තුනක් දැක ගන්න පුළුවන් වෙයි. මම මෙතන සඳහන් කරන දුක් වේදනාව ගැනයි, පීඩාකාරී නුරුස්නාසුළු දුක් වේදනාව ගැනයි, ආනාපාන සතියේ ඉන්නකොට ආනාපානට වැඩිය පුංචි නොගිනිය හැකි තරම් වේදනා රාශියක් පිටිපස්සේ තියෙනවා කියලා වැටෙන්න පුළුවන් අර සතියේ ඉන්නකොට. තව සමහරක් ඒවා තියෙනවා ආනාපාන සංඥාවට සමානව ඒහා සමානට උරින්නුර ගැටි ආනාපානේ පෙරලගෙන ජය ගන්න මට්ටමේ විතර වේදනා වගේකුත් හම්බ වෙන්න ඉඩ තියෙනවා. සමහර වේදනා එනවා මොකක්වත් නෑ ආපුවම ආනාපානේ යට කරගෙන තලාගෙන ඔබාගෙන පොඩි කරගෙන ආය ආනාපාන ගැන අවස්ථාවක් නොදී තද වේදනා එන්නත් ඉඩ තියෙනවා. ඔක සරුවච්චන් ආංශරත් එකයි ආධුනික යෝගාවචරයටත් එකයි. ඉතින් අන්න එව්වයිදී ආධුනික යෝගාවචරය හුඟක් වෙලාවට විශේෂයෙන්ම විපස්සනා කරන යෝගාවචරයට උපදෙස් දෙනකොට කියන්නේ ඒ ආනාපාන සති සංඥාව නැත්නම් ආනාපාන සතියේදී දැනෙන හැපීම තියෙද්දි පසුබිමේ පුංචි පුංචි වේදනා තිබුණට ඒව ගණන් ගන්න නැතුව හැකිතාක් ආනාපානයත් එක්ක සුවද සමීප භාවයකින් පාට කටයුතු කරගෙන යන්නේ කියන පුංචි වේදනාවක්. පුංචි කායික දුක් වේදනා ගැන මේ කතා කරන්නේ. ඊට පස්සේ යම් වෙලාවක වේදනාව නැගලා නැගලා නැගලා ඇවිල්ලා ආනාපාන සංඥාවට සමානව උරිනුර ගැටි හැපි හැපි යන මට්ටමට ආවත් කියනවා මූල කර්මස්ථානයේ ආනාපාන නිසා ප්‍රමුඛ ස්ථානයේ ආනාපාන දිලා කටයුතු කරන්නයි කියන්නේ. ඒ වෙලාවේදී දුක් වේදනාවක් එනවනම් තමයි දැක් ගන්න පුළුවන් වෙයි. එහෙම ඇවිල්ලා ආනාපාන නිකන් අපි වාහනයක් කරනකොට තව අපිත් එක්ක සමාන්තරව වාහනයක් ගිහලා නිකන් ඇඟට හැප්පෙන්න එනවා වගේ සම සම වේගයෙන් යනකොට ඒක නිකන් අනිවාර්යයෙන්ම අභියෝගයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහේ අභියෝගයක් වෙන්නකොටම අනික් වාහනේ පිළිබඳ සැකයක් තරහක් එනවා වගේ මේ වේදනාව පිළිබඳ ද්වේෂය නොදකින් නොපතන් කියන මට්ටම පහළ වෙන්න ඉඩතියි. එතකොට යෝගාවචරයට විශේෂ අවධානයක් ඕන වෙනවා කමඨාන සුද්ධ කරන්න ඕන මෙතෙන්දි කුමක් කළ යුතුද කියලා. විපස්සනා කරනකොට කියලා කියන්නේ විපස්සනා දෙනකොට උපදේශය තමයි. සමසම මට්ටමේ තියෙනවා වේදනාව සහ ආනපන සංඥාව ඒකේ ප්‍රබල ප්‍රකටතාවය ආනපනය බලන්න. හැබැයි යටි නූලෙන් හිංසරේ කියනවා මේ වෙනකොට ඇවිල්ලා මේ උරණුර ගැවි හැප්පෙන්න හදන වේදනාව વિશે ද්වේෂයක් තියෙනවනම් ඒකත් නිරීක්ෂණය කරගන්න. ඉතින් සමහරවිට ඒක ඉක්මවාගෙන ගිහිල්ලා ඔන්න වේදනාවක් මතුවෙනවා. තද බල වේදනාවක්. එතකොට ආනාපාන ගැන හිතන්න වෙලාවක් නැහැ. තද වේදනාව තියෙනවා නම් ඊට පස්සේ නැවතත් ආයේ ආනාපාන පිළිබඳව මානසිකාරය කරන්න යන්න එපා. අර ප්‍රකට වෙච්ච වේදනා යම් තැනකද ප්‍රකට වුණේ කයේ අර ආනාපාන බැලීමේදී නාසිකාග්‍රේ තිබුණ හිත ගලවලා හරියට මේ ප්‍රකට වෙච්ච තැන කියලා වේදනාව මෙනෙහි කරන්න කියලා කියනවා. මේ වේදනාවේ තියෙන ස්වභාවක ලක්ෂණ දැක ගන්නා සුළු. උදාහරණයක් වශයෙන් පුච්චනා වගේද, කපනා වගේද, අණිනා වගේද, මිරිකනා වගේද එක තැනකද ඇවිදින වේදනාවක්ද නැත්නම් ගල් වෙලා එතනම සියන වේදනාවක්ද කියලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්නේ කියලා. ඉතින් මෙතන ඇත්තටම සෑහෙන උරදී ලයදී සටනක් වේදනාවත් එක්ක සිද්ධ වෙනවා. ඉතින් අර පුංචි පුංචි වේදනාවලදී ගණන් නොකන ආනාපාන සතිය කරන ගිහිල්ලා දක්ෂ වෙච්ච යෝගාවචරය යම් දවසක සමාකාර වූ වේදනාවක් දැකලා ඒ වේදනාව විදිහට ආනාපානියත් එක්ක මිඳලා වේදනාව සම මට්ටමට ආපු වේදනාවම ගෙවන් කෙරෙද්දී නැති වෙද්දී ඒක දැක ගන්න පුළුවන් වුණොත් ඒක යෝගාවචරයට අනිවාර්යයෙන්ම අදිෂ්ඨාන ශක්තිය වඩන එකක් වෙනවා. චිත්ත ශක්තිය වඩන එකක් වෙනවා. මට දැන් මෙච්චරක් දුරට ආපු වේදනාවත් ඇවිල්ලා යන හැටි දැක ගන්න පුළුවන් වුණා. මෙන්න මේ මෙතන තමයි අපි දැන් ඔන්න වේදනාව දකිනවා වේදනාව මුල දකිනවා වේදනාව අග දකිනවා වේදනාව අග දැකීම පිළිබඳ ප්‍රතිපත්තියට බහිනවා කියනකොට මේ නිදර්ශනයෙන් අපිට ගොඩක් කරුණු ගන්න පුළුවන් ආනාපානයක් තියෙනවා වේදනාවත් ඒහා සමාන වෙවිල අපිට කරදර කරනවා සමසම වගේ අන්නේ වෙලාවේ තිබේ ආනාපාන දිහා බලනකොට වර එක වේදනාව ලොකු වෙනවා වර එක ආනාපානෙ ලොකු වෙනවා ආනාපානෙ ලොකු වෙලා වේදනාව පුංචි වුණා නම් එතන අපිට ස්වර්ණමය අවස්ථාවක් ලැබෙනවා ගෙවෙන වේදනාවේ දුරු වෙන වේදනාව දිහා බලනද දිහා බලනකොට අනිවාර්යයෙන්ම චිත්ත ශක්තිය වැඩෙනවා. මෙන්න මෙතන ඒ යෝගාවචරයට කමඨහන සුද්ධ කරන වෙලාවේදී මේක පැහැදිලිව කියා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් ධර්ම සාකච්ඡාවකට මේක නියම නිර්වචනයක් දී ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ යෝගාවචරයා කියාවි මම ආනාපානි කරගෙන යනකොට මෙන්න මෙච්චරක් වෙලා යනකොට පුරෙන් නුර ගැටි වෙන වේදනාවක් ආවා මම ඒ වෙලාවේ ඒ වේදනාව ගැන පුළුවන් තරම් උපේක්ෂා වෙලා ආනාපානට වඩා වඩා සමීප වීම නිසා ආනාපානේ වඩා වඩා උත්සන්න කර ගැනීම නිසා ආනාපානට නිච්ඡරදී බලපු නිසා ටික වේලාවක් යනකොට අර වේදනාව ගෙවන් වීගෙන යන හැටි, ක්ෂය වීගෙන යන හැටි, වැය වීගෙන යන හැටි මට දැක්කා. ඒ වෙනකොට මම ආනාපානේ අත නෑර පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් ලැබුණා කියන්නේ. එනේ එතනදී කාරණා දෙකක් මම කැමැති ඉස්මතු කරන්නේ වේදනාවේදී මේ කායික වේදනා දුක් වේදනා පිළිබඳ කියන මේ මාතෘකාවේදී එකක් තමයි අන්න අර විදිහට වේදනාවක් සහ ආස්වාද ප්‍රසවාස කියන දෙක උරින්නුරු ගැටි කටයුතු කරන වෙලාවේදී අපි ඉන්නේ වැටවුල. කොයි පැත්තට වැටෙයිද කියන්නේ වේදනාව ලොකු වුණොත් අපි පරදිනවා. ආනපනෙ ලොකු වුණොත් අපිට චිත්ත සංඛ්‍යාවක් කරනවා. අන්න එවැනි වාතාවරණයකදී අපේ වශී භාවය සිද්ධිය පිළිබඳ ස්වාමිත්වයේ ගන්න ඕනේ නම් ආනාපානීය වැඩි විස්තර බැලීම තුලින් සමීප වීම තුලින් උත්සන්න කිරීම තුලින් ආසන්න කිරීම තුලින් අපේ හිත ආනාපානයට සමීප වීමේ වේදනාව පිළිබඳ කියන වෙහෙසකර తত্ত্বය නුරුස්නා తত্ত্বය අඩු කරන්න එකක් තමයි මේ தත්ත්වයට ආවට පස්සේ ආනාපානට වඩා සාදර වීමෙන් වඩා උත්සන්නව බැලීමෙන් වඩා ආසන්නව බැලීමෙන් වේදනාවෙන් එන කංකටොල් අඩු කරනවා. දෙක තමයි මේ විදිහට නැවත නැවතත් වේදනාව එනවනම් වේදනාව නැගීගෙන එන අවස්ථාවේදී මුලට හිත යොදන්න පුළුවන් වෙලාවක් තියෙනවා. වේදනාව ආනාපානෙ තීදි තියෙනවා. ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගොරෝ ගොරෝ ගොරෝ ගොරෝ වැඩි වැඩි විවේකන එනකොට අන්න ඒ පැත්ත බලන්න පුළුවන් තත්ත්වේ තියෙනවනම් ඒ හැදීගෙන එන වෙලාවේදී ආනපන සමාන වෙන වෙලාවේදී එච්චර ද්වේෂයක් අපිට පහළ වෙන්නේ නමුත් අපි දන්නවා මෙයා වෙලාවකට අවිල්ලා ආනපන යට කරගෙන යනවයි කියලා. එතකොට වේදනාවේ මුල පැත්ත හට ගණගෙන වැඩි වේගන යන පැත්ත දැක ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. එතනදී හොඳම දක්ෂයෙකුට විතරක් මේ විදිහට ක්‍රමයෙන් වැඩි වෙන වේදනාවක් දැක්කොත් ඒක පිළිබඳ වෙච්ච වෙන සියුම් ද්වේෂය එහෙම නැත්නම් පටිඝානුසය දැක ගන්න පුළුවන් නම් ඒක වේදනාව ඉගෙන ගැනීමේදී වේදනාවේ සමුදේ පැත්ත හදාරීම පිළිබඳව හොඳ විවරණයක් වෙනවා. හොඳ විචිතුරු දැක්මක් වෙයි. විකසිත දැක්මක් වෙයි. ඒ නිසා වේදනාව හට ගන්න වෙලාවේදී ද්වේෂ නොකර හට ගැනීමේ එන අවස්ථාවදී බලන්න හම්බ වෙන වෙලාවේදී පවත්තන සතිය ආනාපානෙට පවත්තන සතිය වේදනා බාධාවක් නැතුව තනිකර ආනාපානේ බලනටදී බොහොම ශ්‍රේෂ්ඨයි. බොහොම අභියෝගශීලී. බොහොමත්ම යෝගාවචරයට ලොකු අභියෝගයක් වෙනවා. මේක දකින්න පුළුවන් වෙන්නේ මේක අත්විඳින්න පුළුවන් වෙන්නේ භාවනා සෑහෙන දුරට ඉස්සරහට ගිය යෝගාවචරය තමයි. මේක ඇත්තටම වේදනාව සම්බන්ධ විතරක් නෙමෙයි සද්ද ගැනත් මේකම කියලා දෙන්න පුළුවන්. හිචිලි ගැන කියලා දෙන්නත් පුළුවන් නිසා වේදනාවක් හටගෙන වැඩි වේගන එනවා. ඒ නමුත් තමන් ආනාපානෙම බලා ඉනවා මේව යන්න යන්න යන්න ඒ වේදනාව පිළිබඳ ඇති පටික සංඥාව ද්වේෂය පහළ වෙලා එන හැටි දැක්කොත් මේකෙදි බුදුරජාණන් වහන්සේ අපිට පුංචි මේ උපදේශයක් දෙනවා එවැනි தത്വයකදී ධර්මය කොහොමද යොදවන්නේ කියලා. ධර්මඥානය යොදවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන වේදනාව කියලා කියන්නේ උලක්. ඇඟේ ඇදිච්ච උලක්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම උලක් කියලා කියන්නේ වෙහෙස, දුක, නුරුස්නා ගතියක් බව බුදුරජාණන්ට පිළිගන්න. ඒක දැරිය හැකි වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ තැනම තවත් තුලක් කරනොත් බැරි වෙනවා දරා ගන්න බැරි වෙනවා පරදිනවා නේද කියන එක පෙන්නලා බුදුජානක සඳහන් කරනවා වේදනාව නම් ස්වභාවයෙන් නුරුස්නා ගති උනාට දරා ගන්න පුළුවන් වෙයි වේදනාව පිළිබඳ ද්වේෂය වැඩි වෙන්න වැඩි වෙන්න විශේෂයෙන්ම දුක් වේදනාවේ ඒ දෙවෙනි ද්වේෂය දෙවෙනි උලක් බවට පත්ලා එතනම ඇලෙන නිසා අපිට වේදනාවට යට වෙන්න වෙනවා වේදනාවට පරදින්න සිද්ධ වෙනවා ඒක නිසා භාවනාවේදී අපි බැලිය යුත්තේ මේ දෙවෙනි උල ගැන විතරයි. පමෙනි පළවෙනි උල ගැන බුදුහාමෝ වග වෙන්නෙත් නෑ බුදුරජාණන්ස කියනවා ඒක වළක්වන්න ක්‍රමයක් නෑ. නමුත් මේ වේදනාවට ද්වේෂ කිරීම නම් දෙවෙනි උල පිළිබඳව යෝගාවචරය වග වෙන්න ඕනේ ඒක තන්නේ කරම යෝගාවචරය විහිං ඇති කරන දෙයක්. ඒ නිසා වේදනාවේ මුල බලන්නේ නැතුව කවදාකවත් මේ ද්වේෂානුසය දක ගන්න හම්බ වෙන්නේ මේ විදිහටම කියන්න පුළුවන් සුඛ වේදනාවක් නම් සුඛ වේදනා ක්‍රමයෙන් වැඩි වේගෙන එනකොට රාගානුසය ඒ වාගෙම ඇති වෙනවා. ඉතින් අපි හුඟ වේලාවකට මේ ද්වේෂය පදනම් කරගෙන වේ දුක් වේදනා ගැන කතා කරන තොරතුරු ගැන කතා කරන කරලා විතර කරාට මේ සුඛ වේදනාවක් කෙනකොට අපි ඒක කමඨාන් සුද්ධ කිරීමට මාතෘකාවක් වෙන්නේ නැහැ ධර්ම සාකච්ඡාට මාතෘකාවක් වෙන්නේ නැහැ මොකද ඒක යෝගාවචරය ගණන් ගන්න ඒක ලොකු ජයග්‍රහණයක් නමුත් එතනත් පරාජයක් තියෙනවා. සුඛ වේදනාවටදී ඇලීම එහෙම නැත්නම් ඒන රාග අනුසය අල්ලන එක දුක් වේදනාවේ පටිඝානුසය අල්ලනට වැඩි අමාරුයි. මොකද ඒකට ඇති කෑදරකම නිසා. ඒකට ඇති ආශාව නිසා. ඒක නිසා භාවනාවේදී මේ මැද හරියේදී ආනාපානත් එක්ක කරට කර යන සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් එනකොට මේ දෙක හරහා ගිහිල්ලා ආනාපානය කියන අත්වල නැත්නම් ආනාපානය කියන මුල් ඉර දිගේ වැඩ කටයුතු කරන ගමන් මේ සැප වේදනාවට තියෙන ආතාවක් දුක් වේදනාවට තියෙන ද්වේෂයත් දෙක දැකගත්තයි කියලා කියන්නේ නාම ධර්ම පිළිබඳව සෑහෙන මැද මට්ටමේ දියුණුවක් ලැබලා තියෙනවා. එතකොට පේනවා සැප වේදනාවේ දුකෙන් කෙලවෙනවා දුක් වේදනාවත් දුකෙන් කෙලවෙනවා කොයි එකාවත් අවසාන ඵලය වෙන්නේ අපට මේකෙන් පිළීමක් තමයි. ඒක සාමාන්‍ය ලෝකයේ තියෙන තර්ක ශාස්ත්‍රයට ගැලපෙන්නේ ලෝකයේ හැදිලා තියෙන සැපසොයන ගමනක. පසුගිය අවුරුදු 200 ඒක ඉතාමත්ම ප්‍රකටයි. මේ නවීන විද්‍යාත්මක සහ යටිතල පහසුකම් දිනු නිසා මිනිස්සු හිතුවේ බොත්තමත් අධකල පමණින් සියල්ල අපිට ලබා ගන්න පුළුවන් සැපක්. අතමිට කාශ්‍යපණං හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිවි ලෝකේ මවන්නම් කියලා තමයි ඒ පහුගිය ටිකේ බයිලා කිව්වේ. දැන් පේනවා සල්ලි තියෙන කට්ටිය සෑහෙන්න විඳවනවා කියලා. වේදනාවම විඳවන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ ඔය හිතන සැප වේදනාවේ එච්චර yaadena ගතියක් නැහැ. ඒ මොකද මේ සැප වේදනා ඉවර කරන්නේ දුකකින්. ඒ දුක කොච්චර සල්ලි ආවත් ඉවර කරන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන කෙච්චර පිළිගන්න මාරු මේ සැපත් සමානයි දුකත් සමානයි දෙකම වේදනාවට අපිච්ච විශේෂණ පද දෙක විතරයි දෙකක් විතරයි කියලා කිව්වොත් වාසිය තමයි තද සැප හොයන්න යෑම ටිකක් අඩු කරන්න ඉඩ තියෙනවා තද සුඛෝපභෝගීත්වය තද පාරිභෝගිකත්වය වෙනුවට මධ්‍යස්ත මදහත්මාවතකට එළඹෙන්න ඉඩ තියෙනවා සැපත් කෙලවරෙන්නේ දුකෙන් දුකක් කෙලවරෙන්නේ සැපෙන් මෙන්න මේක පිළිබඳ අවබෝධය ආවොත් අර කලින් කිව්වා වගේ වේදනාවේ මුල පටන් ගත්තොත් අග දැකීමේ අතිරේක ලාභය ලැබෙනා වගේම මේ සැප දුක පිළිබඳව අන්ත දෙකට නොයන තැනටපත් උනොත් ඒ යෝගාවචරය තවත් විවරණයක් විවරයක් හොයා ගන්නවා මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ මොකක්ද කියන එක ඒ දේ ටික ටික ටික ටික විවෘත වෙනවා වෙන විදිහකට කියනවා නම් අධික සැපක් හෝ අධික දුකක් ආපම තද ආතතිගත තත්වයක්පත් වෙන බවත් එහෙම නැත්නම් ඒකට අපි උරුට්ටු වෙලා ඒක දැවෙන තැවෙන තත්වයකටපත් වෙන බව දැනගත්තත් සැපේ සිට දුකට මාරු වීමේදී මෙන්න මේම ආතතිගත නැති මැද හැත්තනක් තියෙන බව තේරෙන්න ගන්න ඉඩ තියෙනවා. එතකොට මේ පුද්ගලයාට අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ සැපටත් දුකටත් නැති මැද කැලලක් තියෙන බව තේරිච්ච දවසේ ඒත් එක්කම වටහා ගන්න දෙයක් තමයි මෙන්න මේ අදුක්කම සුඛ වේදනාව ගොඩක් වෙලා අපි ඉන්නේ නමුත් ඒක අපි අඳුනාගන්නේ නැති නිසා අර සිද්ධි බහුල වූ තද ආතතිගත වූ සැපටයි දුකටයි අපි හැපි හැපි ගත කරාට ගොක් වෙලාවක අපි ඉන්න අදුක්කම සුඛේ නන්නාඳුන කම නිසා නැත්තම් මෝහාන්ධකාරය නිසා එහෙම නැත්තම් අවිජ්ජා අනුසය නිසා යටපත් වෙලා තියෙනවා යෝග ජීවිතේ වැටලා තියෙන්නේ තපස් ජීවිතේ වැටලා තියෙන්නේ මෙන්න මේ අදුක්කම සුඛ පෙතදී. ඒකටත් තියෙනවා මුලක් ඒකටත් තියෙනවා මැදක් ඒකටත් තියෙනවා අගක්. නමුත් අර සැප වේදනා දුක් වේදනා වගේ උච්චාවච භාවයක් එච්චර නැහැ. ඒ ලකුණු ගති තිබුණට බොහොම මධ්‍යස්ථ ප්‍රමාණයෙන් කියනවා. ඒ නිසා වේදනාවේදී යම් තැනකදී යෝගාවචරයාට මුලින් හම්බෙන දුක්ඛ වේදනාව ප්‍රයෝගයෙන් මුලමදාග දැකීමෙන් ඉවසීමෙන් සූදානම් වී යෑමෙන් ආනාපානේ සරණ පැතීමෙන් ඉස්සරහට ගියොත් ඒ පුද්ගලයාට සැප වේදනා වෙනවා සැප වේදනා විදිහට අර වාගේම මායාකාරීතන් තියන බොරුවලවල් තියනවා කියලා දැනගෙන සැප දුක් දෙක ගෙවන් කළොත් පමණක් එතකොට මං කියන පැහැදිලියම ධම්මටිචිය ලැබිලා ධර්මයේ ස්ථිරතාවය ලැබිලා මෑද අදුක්කම සුඛ වේදනා පිළිබඳ සෑහෙන හඳුනා ගැනීමක් ලැබිලා ඉදිරියට ගියොත් ඒ යෝගාවචරයට මේ වේදනා චෛතසිකයේ පිළිබඳව ඉස්සරහට එහෙම නැත්නම් උසස් පෙළ පාඩමකට නැත්නම් විශ්වවිද්‍යාල මට්ටමේ පාඩමකට යාලන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා නම් කායන පස්සන ඉවරලා දැන් වේදනාන පස්සනාව දැන් හොඳ ආශිර වීමේ ශක්තිය. හොඳ ශක්තියක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ හරහා තමයි ඒ පුද්ගලයා තමන්ගේ හිත වැඩ කරන හැටි මේ කරන්නේ. චිත්තානුපස්සනාවකට සුදුසුකම් ලබන්න. අන්නේ ලැබීමේදී මේ වේදනාවක තියෙන මේ මුලැමැද අග කියන සැප වේදනා දුක වේදනා අදුක්කම සුඛ වේදනාවේ තියෙන මුලැමැද අගත් එයින් අග තුල එම්නම් ගෙවම් කරන තැන තුල තමයි මාර්ගයේ වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් සැප දුක් වේදනා මැද තියෙන අදුක්කම සුඛය තුල තමයි මැදමාවත වැටලා තියෙන්නේ කියන එක අපි ඔය දෙකඳුලදි කරපු මේ මජ්ජේ සූත්‍රයේදී පැහැදිලිවම සරුවචනාංශය දේශනා කරනවා. ඒකදී එක ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කරන කියනවා සඳහන් කරනවා මුල අන්ත දෙක තේරුම් ගන්න මැදමාවත තේරුම් ගැනීම මැදමාවතටත් නොඇලීමෙන් මේ තණ්හාවගේ උපාදානයේ ගැටේට අහු වෙන්නේ නැතුව ගැලවෙනවයි කියන එකයි බුදුහාමර කියන්නේ. එතකොට ප්‍රශ්න කරන එක එක්කන සාකච්ඡා කරන මොකද්ද මුල මොකද්ද මැද මොකද්ද අග කියලා. ඒකට එක ස්වාමීන් වහන්සේ නමක් දෙන විවරණේ තමයි වේදනාව එකාන්තයක් වේදනාවේ මුල දැකීම තවාන්තයක් මුල සහ මැද දැකීම තුලින් මතුවෙන අග දැකීම මධ්‍යම ප්‍රතිපදාව. අගේ නොඇලීම තුලින් තමයි තණ්හාවට අහු වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් මේක දුක් වේදනාවට දාලා විස්තර කරන්නත් පුළුවන්, සැප වේදනාවට දාලා විස්තර කරන්නත් පුළුවන්, අදුක්කම සුඛ වේදනාවට දාලා විස්තර කරන්නත් පුළුවන්. කොයි එක කළත් සංසාරේ හැදිලා තියෙන්නේ සැපේ හෝ දුකේ හෝ අදුක්කම සුඛේ හෝ හටගන්ම වහන තත්ත්ව. අපිට වෙන්නේ දුකකට දුකකටපත් වුණා වේදනාවකටපත් වුණා කියලා කියන්නේ සෑහෙන දුරට මුල ගෙවම් කරගෙන බාධාකාරී තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි අපිට ඒක දකින්න හම්බෙන්නේ එතකොට අනිවාර්යයෙන් මේක එක්ක පටිඝානුසයට එහෙම නැත්නම් රාගානුසයට අහුවෙලා දුක් වේදනා නම් පටිඝානුසය සුඛ වේදනා නම් රාගානුසයට අහුවෙලා අපි ඒකට ප්‍රතික්‍රියා කරලා ඉවරයි. අපි ඒකට උරුට්ටු වෙලා ඉවරයි. අපි ඒකට ප්‍රති මේ මේ කේන්ති අරගෙන ඉවරයි. එතෙන්දී හරි අමාරුයි අපිට මේ දෙවෙනි උල ගලවලා දාන්න. දෙවෙනි උල ගලවන්න නම් ඒ අනුසය ධර්මයේ පටුගියේ හෝ රාගේ හෝ අනුසය වශයෙන් මතුවෙන මුලට දැක ගැනීම තමයි වේදනානුපස්සනාවේදී සරුවචනාංශය දෙන කමටහන්. ඒක දැක්කොත් සැප වේදනාවක දුක් වේදනාවක හට ගන්න පැත්ත දක්වන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ වේදනාව මේ විදිහට හටගෙන මේ විදිහට වැඩි වෙලා මෙන්න මේ විදිහට ගෙවම් කරනවා කියන අවසානදක ගැනීමේ භාග්‍යය ශක්තිය ලැබෙනවා ඒ තුල තමයි ඒක තමයි මධ්‍යම ප්‍රතිපදා විදිහට එක ස්වාමීන් වහන්සේ නම කාර්තකතනෙ දෙන්නේ ਸਰුවචනංශයක අනුමත කරලා ඉතින් මෙතෙන්ට යනකොට සැප වේවා දුක් වේවා මේ වේදනා කොයි එකත් අවසාන වෙන්නේ පිළීමකින් බවත් මේ උච්චාවච දෙකේ හැසිරෙන තාක් අදුක්කම සුඛ වේදනාට අන්ධ වෙන බවත් ඒ අන්ධ වීම නිසා අපිට මධ්‍යම ප්‍රතිපදාව වැහිලා යන බවත් මේ දෙක මතු කරන්නන් සැප දුක විශ්ේ සමහැඟීමකින් දෙකම වේදනා වශයෙන් බැලීම තරම් සංසාර බය නිසා හෝ කරන ලද්ද තමන්ගේ පෙර භාවනා නිසා හෝ බණකින් ඇතිවෙච්ච සද්ධාව නිසා හෝ අපි අදහස් ආකල්ප වෙනස් කරගන්න. ඉතින් ඒක හරි අමාරුයි කෙනෙකුට පටවන්න. මොකද මේ ලෝකේ පවතින මේ සැපසොයන මාර්ගයත් එක්ක ඒක විරසක වෙනවා. ඒ නිසා කෙනෙකුට සිද්ධ වෙනවා තමන්ම තේරුම් අරගන්න මේ සියල්ලන් යන නිසා සියල්ල බහුජන මතයට යන නිසා මමත් ඒ මතයේ ගිහිල්ලා මේ සැපසොයන මාර්ගයක එහෙම නැත්නම් මේ සැපක් තියනවා කියන අදහස සංසාරේ සැපක් තියනවා කියන අදහසෙන් මත් වෙලා කටයුතු කරනවද නැත්නම් උපදින තාක් උපදින්නේ දුකයි නැති වෙන තාක් නැති වෙන්නේ දුකයි ඒ නිසා සැප කිව්වත් දුක කිව්වත් දෙකම කෙලවර වෙන්නේ දුකකින් කියන අදහස පිළිගන්න වෙනකොට ගෝධනෙක් හිතන එක නාස්තිකවාදී මුගව දෙනෙක් හිතනවා ඒක මේ කාලකන්ණි වදහසක් කියලා. මුගව දෙනෙක් හිතනවා ඒක අත්තකිලමතාන යෝගයට වැටෙනවා කියලා. ඉතින් මේ නිසා මේක හරීම අමාරුයි බටහිර ලෝකේ සාකච්ඡා කරන්න. මොකද බටහිර ලෝකේ කියන්නේම තද බල සැපසොයා යන ගමනක ශීඝ්‍රගාමී ගමන. ආශා කරේ මේක ටිකක් අල්ලලා දෙන්න පුළුවන්. මොකද ඒ පවතින භාෂාවල් වල මේ නැස්චාත්‍ය දනවන දේවල් ගොඩක් කියවෙන නිසා. බටහිර තියෙන භාෂාවල තියෙන සැප දනවන අදහසක්මයි ඒ නිසා මේ වගේ දේවල් කතා කරනකොට බොහෝ විට ජනප්‍රිය වෙන්නෙත් නැහැ කොන් වෙන්නේ. ඒක නිසා මේක පුද්ගලික මට්ටමේ පමණයි කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ වේදනාවක තියෙන සැප දුක් වශයෙන් මූණත තිබුණට අවසාන වශයෙන් ඒකේ තියෙන මේ දුක්ඛිත ස්වභාවය ඒ නිසා සරුවචනාංශයේ මේ වේදනා සයිසික් ගැන කතා කරනකොට කියනවා විශේෂයෙන්ම ඔය සලායතන විභංග සෝගේ සූත්‍රවල ගේයසිතසෝ මේ සුඛ නෙක්ඛම්මසිත සුඛ කියලා දෙකට කඩනවා. ඒ කියන්නේ ගේහසිත සුඛ කියලා කියන්නේ රූප බලලා, සද්දාලා, ගඳ බලලා, රස බලලා, පහස ලබලා මනාප හිතවිලි හිතලා ලබන ආමිෂේ මතරඳා පවචිච්ච දුකට, සැපට. නැත්නම් ගේහිසිත සැප ගේහිත දුක කියලා කියනවා. ගේහිසිත කියන්නේ ගෘහාශ්‍රිත කියන වචන. යම් කිසි වෙලාවක රූප සත්ත්ව ගන්ධ රස නොබලා භාවනා කරලා අරමුණේ හිත තැම්පත් වීම තුළින් සමාධිය සතිය තුළින් ඇතිවෙන සැපයට කියනවා නික්ඛම්ම සිත සුඛ එනතන මේ නිරාමිෂ සුඛී. මෙන්න මේ දෙක විස්තර කරලා දෙන්න පුළුවන් ටිකක් බටහිරලු. විශේෂයෙන්ම මේ පසුගිය අවුරුදු 30 ඇතුළත ඒගොල්ලන්ට තේරෙන පටන් ගන්න තියෙනවා මේ ඇහ කන පිනාශී පිනවීම නිසා චිත්ත දූෂණය සහ පරිසර දූෂණය සිදුවෙන බව. උද්ගලික මට්ටමේ කෙරුවොත් සමස්තයක් වශයෙන් පරිසරෙම කෙලෙනවා. සමස්තයක් වශයෙන් සමාජෙම කෙලෙසෙනවා. ඊට වැඩිය වෙනස් සුඛයක් තියෙනවා නිර්ාමිෂ සුඛයක්. ඒකේ එදා කිව්වේ গুপ্ত දෙයක් කියලා. ඒවා නිකම් බටහිර ලෝකේ මේ ආශියාකරේ මායාවල් එහෙම නැත්නම් මේ මැජික් කාර්යෝ කරන গুপ্ত දේවල් <clears throat> ඒක විද්‍යාව නෙමෙයි. ඒක ඔප්පු කරලා පෙන්නන්නත් බෑ. නැවත නැවත කරන්නත් බෑ. ඒක නිසා ඒක චිත්ත විද්‍යාව කියලා පැත්තකට දාලා තියන්නේ. නමුත් අද බටහිරේක එන්න පටන් ගන්න තියෙනවා. කරලා කරලා කරලා. මොකද විශේෂයෙන්ම අර ආමිෂ සුඛේ තියෙන නරක පැත්ත දැක්කට පස්සේ. නිර්ආමිෂ සුඛේ පැත්තට යන්න බටහිර ලෝකයෙන් අන්න ආදර්ශය යෝගාවචරේකට සාමාන්‍ය මේ චිත්‍රය තේරුම් ගැනීමට උදව් කරනවා. නමුත් නිර්ාමිෂ සුඛේ පවා විනස් වීම නැමැති විපරිණාමේ නැමැති ධර්මයට ලක් වෙන නිසා සමත භාවනා කරලා නිර්ාමිෂ සුඛේ ලැබපු ඇත්තොත් බලාපොරොත්තු නැති විදිහට කඩාන වැටෙන වෙලාවල් තියෙනවා. ඇත්තටම ලොකු ප්‍රයත්නයකින් තමයි ඇත්තටම ලොකු ජීවිත පරිත්‍යාගයෙන් තමයි සද්ධාවකින් තමයි වීදියකින් තමයි සතියකින් සඳහන් සමාධියකින් තමයි ඔය නිරාමිස සුඛය ලබන්නේ. පුංචි කැපකිරීමකින් කරන්න බෑ. නමුත් ඒකේ තියෙන අවාසනාවන්ත తත්වයේ තමයි ඒ විදිහට ලැබෙන නිරාමිස සුඛයේ නිට්ටය සුඛයි සුබයි කියලා පටලවා ගන්න තියෙන ඉඩ. එහෙම වුණොත් ආමිෂ සුඛය වුණාට වැඩිය භයානක තැනකට නිරාමිස සුඛයේ ලැබපැත් වැටෙන්න ඉඩ තියෙනවා. වැටුනොත් ඉඟුරු තියලා මිරිස් ගත්තා වගේ, හොටු ගෑණි තියලා කැහි ගෑණි ගත්තා වගේ තිබිලා තියලා යන්නේ තව එකක්. ඊට පස්සේ මේ මිනිස්යාට සාමාන්‍ය කාම ලෝකෙට උත්තර දීලා හරියන්නේ ආගම ධර්ම පැත්තෙමුත් උත්තර දෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේ නිසා සරුවචනංශේ කවදාකවත් ඒ නිරාමිච සුඛේ නතර වෙන්නේ නැහැ. සරුවචනංශී ගාවට අදහසක් ඇති කළ දෙනවා අවේදිත සුඛේ කියලා එකක්. අවේදිත සුඛය කියලා කියන්නේ ඒකේ විඳීමක් නැතිකම නිසාම ඒක සුඛයක් වෙනවා. මොකද විඳින හැම දෙයක්ම වෙනස් වීමට ලක් වෙන නිසා. අපි සිංහලෙන් පාවිච්චි කරනවා විඳවනමයි කියලා වචන. විඳවනමයි කියලා කියන්නේ පෙළෙනමයි කියන අදහස. විඳීම කියලා කියන්නේ සුද්ධ වචනයක්. ඒකෙන් ඇතිවෙච්ච විශේෂිත පදයක් තමයි එයා විඳවනවා කරපු දෙයට විඳවනමයි කියලා කියන්නේ පීඩාවටපත් වෙලා කියලා. ඒ නිසා සැප දුකත් විඳවිල්ලක්, දුක් දුක්ඛ දුකත් විඳවිල්ලක්, නැත්නම් සැප වේදනාවක් දුක විඳවිල්ලක් සුඛ වේදනාවක් විඳවිල්ලක් අදුක්කම සුඛ වේදනාවක් විඳවිල්ලක් මෙන්න මේක ගෙවම් කරන තැන මේ තමයි විපස්සනාට ගෝචර වෙන තැන ඉතාමත්ම අපහසුතාවයකටපත් වෙනවා මේ අවේදිත සුඛය කියන එක වරණගන්න බැරි නිසා අවේදිත සුඛය කියන එක sannivedana කරන්න බෑ අපිට sannivedana කරන්න පුළුවන් යමක් විඳිනවනම් තමයි විඳිය නොහැක්කක් භාෂාවට දාන්න බෑ. sannivedana කරන්න බෑ වෙන විදිහකට කියනවා නම් ඒ අවේජිත සුඛය පාරිභෝගික භාණ්ඩයක් බවට පත් කරන්න බෑ ඉල්ලුම සැප විනීත රට වෙන්නේ නෑ මේ වෙළඳ පොලේ ගන්න බෑ. මේක භයානකයි විස්තර කරගන්න බැරි කම නිසා. ඉතින් ආනාපාන සති භාවනා කරන කෙනෙකුට මේක අත්දකින්න අවස්ථාව ගත්තොත් ඒකේ තියෙන සංකීර්ණ කාවේ තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද අපි ආස්වාසය මුලැමැදාක වශයෙන් බලනවා. ප්‍රස්වාසයේ මුලැමැදාක වශයෙන් බලලා දිගින් දිගටම දිගින් දිගටම ආනාපානෙ හිටියොත් එnde end end end අපි ඔන්න ඔය විඳින්න බැරි විඳින්නේ නැති කියාගන්න බැරි ආනාපානෙත් නැති අරමුණක් නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ වින්දන தත්ත්වයේ ඉඳලා වේදිත තත්ත්වේ ඉඳලා අවේදිත තත්ත්වයට යන මාර්ගය කියලා සතුටකටපත් වෙනවනම් මේක එච්චර ප්‍රශ්නයක් නෑ. මේ මේ සුපතිත්‍ය භාවය කියලා කියන්නේ මේකයි ශාසනීය ගාධන්ති කියන මේ ධම්මටිචිය කියන්නේ මේකයි වේදිත තැනක ඉඳලා අවේදිත තැනකටයි මේ යන්නේ අනේ බොහොම හොඳයි කියලා වෙනවනම් ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ ආශ්‍රව ප්‍රසාරයේ විඳින්න දැක ගන්න පුළුවන් තැන ඉඳලා නොවිඳින නොදක ගන්න තැනට යන්න යන්න යන්න සැකේ වැඩි යන්න යන්න යන්න අසරණකමයි වැඩි යන්න යන්න යන්න බයගතියයි වැඩි වෙන්නේ. නිසා යෝගාවචරයට ඒ අවේදිත සුඛයේ ලේසය මාත්‍රාව ඌරුව ආඩි ලාංඡනෙ පෙන්වන්න බැරි කමක් නෑ. නමුත් ඒත්තු ගන්නටයි යන්නේ. තේරුම් ගත්තට මේක හරි පාරද කියලා දන්නේ නැත්නම් මේ මේ සුපටිපන්න මාර්ගයකද යන්නේ නැත්නම් වැරදි මාර්ගයකද යන්නේ කියන එක හැම කෙනාම සැක කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සූත්‍ර අහලා ධර්ම සාකච්ඡා කළා දැනගත්තොත් මේ දැනෙනවයි කියන්නේ විඳවිල්ලක්. දැනෙන තැන ඉඳලා නොදැනෙන තැත්තට යනවයි කියලා කියන්නේ යම් ප්‍රමාණයක නිරෝධයක්. යම් ප්‍රමාණයක නිබ්බිදාව කියන වචෙන්ට අර්ථයක් එනවා ඒක. නිර්වින්දනයක්. නිබ්බිදා කියන පදේ ඇවිල්ලා තියෙන නිර්වින්දනය කියන්නේ. ඉතින් මේ නිර්වින්දනයේ පැත්තට යන්නේ අපි නිර්වින්දන බෙහෙතකිනුත් නෙවෙයි, ඇල්කොහොල් වලිමුත් නෙවෙයි, ඩ්‍රග්ස් වලිමුත් නෙවෙයි. එතකොට තවත් අර්ථයක් වෙනවා මේ කුඩු ගහන මිනිස්සු මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සු ඒ නිර්වින්දනයට යන්නේ වින්දනයට වැඩි එක හොඳ හින්දා තමයි. මේකේ තියෙන ප්‍රශ්න ඔක්කොම තියෙද්දි වැටකට වෙනවයි කියන එකේ ලොකු සාධාරණයක් තියෙනවා. ඒක නිසා ඔය හිපි සංස්කෘතිය එනවත් එක්කම ඒගොල්ලෝ මරියානා එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතාමත්ම මේ නිහතමානී ජීවිතයකටපත් වෙලා ආශ්‍යාකරයට ඇවිල්ලා බස් තෝල්ටර බුදිය ගන්න ගමන් නිකම් බාච්චුවක් ඇඳගෙන නාන්නේ නැතුව හිපි ගත කරා. ඒ හැම හිපි මිනිසෙක් ළඟම මත්ද්‍රව්‍ය පාවිච්චි තිබුණා. ඒගොල්ලෝ ඒක වෙනමම කල්ට් එකක් විදියට ආගමක් විදියට කරා. මෙන්න මේ හිපි සංස්කෘතියත් එක්කම මත්ද්‍රව්‍ය සංස්කෘතියව ඒත් එක්කම ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කියලා මහාශිව මහයෝගීතුමා ඒ කුඩු ගහපු සියලු දෙනාටම පෙන්ලා දුන්නා ඔයගොල්ලෝ හොයන්නේ මෙතන. ඔගොල්ලෝ හොයන්නේ මේ පීඩාව, මේ වින්දනය, මේ වේදනාව නැති කිරීම සඳහා තනක් මම ඒකට තනක් කියලා දෙන්න සමත භාවනාව තුලින්. පුතුමාකාර විදියට මේ හිපි සංස්කෘතියත් මද්ද්‍රව්‍යත් එක්කම බටහිරේ ඔය ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් පැන්න පටන් ගත්තා. ඒකෙදි ආගමකුත් පේන්න තියෙනවා. හැබැයි ආගමක් කියලා නෙවෙයි දුන්නේ මන්ත්‍රයක් දෙනවා. දීලා කියන මේක මතක මතක මතක මතක ඉන්නකොට Tamanට මේ ලෝකෙන් අයින් වෙලා ඒ පාවෙන ලෝකයකට යන්න පුළුවන්. ඒක ට්‍රාන්සෙන්ඩෙන්ටින්. එහෙම නැත්නම් මේක ඉක්මවන්න පුළුවන් කියලා. එතින්දී අර අර කුඩු කාර්යයන්ගේ වැඩ නැත්තම් හිපියන්ගේ වැඩ ආගමික පැත්තට ඉදෙන්න පටන් අරගත්තා. ඒ තුලින් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම තුලින් එයින් ලැබෙන මේ නිර්වින්දනය හරියට තේරුම් අරගෙන භාවනා කර්මස්ථාන දෙන මට්ටමේ තුන් හතර දෙනෙක් දැන්ටමත් බටේට ලෝකී. ඒගොල්ලෝ ඊට පස්සේ මේ කුඩු කතාව පැත්තක දාලා සමත ක්‍රමෙත් පැත්තකට දාලා මේ ආනාපානයේ ගෙවන් කිරීමේදී ඒ ලැබෙන නිර්වින්දන தત્ත්වය මේක මොකද්ද කියලා කියාගන්න බැරි தત્ත්වයක පාට ගැසිලා අවදි වෙනවා වගේ වෙනවා නින්දර ගියා වගේ දැනෙනවා එහෙම නැත්නම් වචනේ නගන්න බැරි தત્ත්වයට එනකොට වියදමක් නැතුව බාහිර යමක් මේ කිසි දෙයක පිටක් නැතුව ස්වයම්භූව සිද්ධ වෙන ආනාපාන තුළින් මේක ගන්න යනකොට ඒකේ කිසිම ඇබ්බැහියක ලකුණු නැහැ මොලේ සෛලනාස්ති වෙන ගතියක් නැහැ Taman තුලින්ම වේදනේ නිබ්බිදාව කියන වින්දනේ ඉඳලා නිර්වින්දන තැනට යන්න පුළුවන්. ඉතින් මේක ආධ්‍යාත්මයයි මේක සුපටිපන්නයි මේ ශාසනයේ පිහිටා පිහිටාධාරයක් ලැබීමක් මේ සුපතිත්ථ බවක් කියලා තේරුම් ගන්න බොහොම අමාරුයි මොකද හුඟක් වෙලාවට මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ තියෙන ලකුණු මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පෙළඹෙන ලකුණු වගේ ලකුණක් මෙතනක් තියෙනවා ඒක නිසා හරි අමාරුයි අර්ථකථනයේ දීමේදී ඒ භාවනානුයෝගියා විපස්සනා භාවනා කරලා මේ කියන නිර්විතර தත්වයට යෑමදී ගන්න කරන උනන්දුව කුසල ඡන්දේ එහෙම නැත්නම් අදිෂ්ඨාන ශක්තියත් මන්ත්‍රව්‍ය පාවිච්චි කරලි වෙලේ මේ ලෝකෙන් මග හරවලා ඇබ්බැහියකට ලක් වෙලා යන කෙනත් අතර මා බරපතල වෙනසක් තියෙනවා. එකක් ආධ්‍යාත්මිකයි අනික ආධ්‍යාත්ම විනාශ කරන සුළු. එකක් සදාචාරයි අනික සදාචාර නැහැ. හැබැයි හරහා තියෙන්නේ වේදනා විඳින විඳවන තැනක ඉඳලා නොවිඳිනා තත්වයකට යන ගතිය. බුදුරජාන් වහන්සේ ඉතාමත්ම ලස්සනට මදය පමාදය මත මද පමාද කියන පද දෙක ලස්සනට තේරුවා බුදුරජාණන් වහන්සේ කිව්වා මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් සහ අබ්බැහියෙන් කරන දෙයට කියනවා මදය කියලා. මජ්ජ පමාදට්ඨ පමාදට්ඨාන මදයට පමාදයට හේතු වෙන මත්පැන් පාවිච්චි කරන්න එපයි අප්‍රමාදයට හේතු වෙන ආනාපානෙ පාවිච්චි කරන්න කියලා. එචා අරක තියෙන්නේ මදයක් පමාදයක් ප්‍රමාද ස්ථානයක් හිතන තියෙන්නේ ආනාපානය තුළ තියෙන මේ කිසිම වියදමක් නැහැ කිසිම බැහැයක් නැහැ කිසිම බාහිර දෙක අවශ්‍යතාවයක් නැත්නම් මන්තරයක්වත් ඕන කරන්නේ ආනාපානෙ ගියාට පස්සේ එකම දෙයයි අවශ්‍ය කරලා තියෙන්නේ මේ විඳින නැත්නම් නිබ්බිදාවේදී කියන වින්දනය කරන තැන ඉඳලා නිර්වින්දන තැනට යන ගමන සුපටිපන්නයි කියන එක තේරුම් ගන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක තමයි සාසනයක පිහිටීම දැන් සාසනයක තියෙන සුපතිත්‍ිත භාවය එහෙම නැත්නම් ධම්මටිචිය කියලා තේරුම් ගන්න එක හරියම. මේක නෙවෙයි ඇත්තටම කියන කඩේ. මේ විදිහට ආනාපානේ සංසිඳිලා කියා ගන්න බැරි තත්ත්වයට ආවට පස්සේ ඒ යෝගාවචරයට සමහර විටක උත්කර්ෂවත් වෙන විදිහට සුඛ වේදනාව සැප ප්‍රීතියල පහළ වෙන්න ඉඩ තියෙනවා. පීතිපටිසං විදි සුඛපටිසං විදි. අන්න එතනදිත් මේ සුඛය උනත් විඳවිල්ලක් ප්‍රීතිය උනත් විඳවිල්ලක් කියන එක සමතේදී විතරක් නෙමෙයි විපස්සනා කරන සමතේදී පවා බුදුරජාන් වහන්සේ ද්විතිය ධානයලා තෘතිය ධානයට යනකොට ප්‍රීතිචෛතසිකය ගිවං කරන්නට ප්‍රීතිචෛතසිකයේ තියෙන ආධිනව පෙන්වන්නට උත්සුක වෙලා තියෙනවා. ප්‍රීතිචෛතසිකය සමාන කරන්නේ ප්‍රීතිචෛතසික ගොඩක් ඇවිස්සිච්චාම විතක්ක ਵਿਚාර දෙකට සමානයි. විතක්ක ਵਿਚාර කියන්නේ නන්නත්තර වෙලා හිත එක්තැන් වලට ගෙනියන චෛතසික දෙයක්. ඒ නිසා දෙවෙනි ධානයේ ඉඳලා පැය දෙක විතර ඉන්නකොට ඒකේ අර ප්‍රීතිය වැඩි වෙලා වැඩි වෙලා සමහරලාට ප්‍රීතිය තියෙන කම්පන චංචල ගතියක් ඒ චංචල ගතිය අන්තිමට විතක්ක ਵਿਚාරත් එක්ක පටලැවෙන තත්ත්වයටපත් වෙලා නීවරණයේ තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා දෙවෙනි ධ්‍යානෙ ඉඳදී විශේෂයෙන්ම පැය එකමාර පැනනකොට ඊට පස්සේ ඒ නිසා මේ නීවරණයන්ට බර විතක්ක ਵਿਚාර වලට සමාන වූ ප්‍රීතිසකේන් ප්‍රීතිචෛසිකෙන් තොර සුඛ ඒකග්ගතා සහිත දෙවෙනි ධ්‍යානෙ ප්‍රාර්ථනා කරනවායි කියලා කියන්නේ ප්‍රීතියේ තියෙන විඳවන ගතිය උච්චාවච භාවයේ කැපෙන උඩයට කැපෙන ගතිය අයින් කිරීම සඳහා ඊට වැඩි සිව්ම සුකම වූ සුඛයකට යනවා. සුඛය කියන්නේ තෘතියක්. එසේ සුඛයේ ඉන්න කොටත් තේරෙනවා මේක පක්ෂග්‍රාහී බව. සුඛයත් ඇලීමක් ඇති කරන දෙයක්. ඒක නිසා ඒ පුබ්බේච දුක් දුක්ඛ වේදනා පහනාය මෙතනදී සුඛ වේදනාවේ తాදිනවල ඒකත් අතහැරලා උපේක්ෂා වේදනාවට චතුර්ථ ධානයේට හේතු කරුණු දක්වනකොට මේ ප්‍රීති සුඛ දෙකේ ආධිනව දකින්න. ඒකම වේදනානුපස්සනාවේදී පීතිපටි සංවේදී අසසී සාමිච සික්කති සුඛපටි සංවේදී අසසී සාමිච සික්කති කියලා ඒ දෙක ගෙවම් කළොත් පමණක් එහෙම නැත්නම් මේ අවේදිත තත්වයට අදාහගෙන අවේදිත තත්වයට ඉදිරියට යන්න සුඛ වේදනාව ගත්තත් ඒක විඳවිල්ලක් ප්‍රීතිය ගත්තත් ඒක විඳවිල්ලක් කියලා ඉදිරියට යනවා කියන එක ලොකු කැපකිරීමක්. ඒක මේ දාන චේතනාවේ උත්කෘෂ්ඨ දානයක් කියලා කියන්නේ. එදාට තමයි මේ යෝගාවචරයට චිත්තපටි සංවේදීකින් විදිහට වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයේ නියම ප්‍රകൃතිය දැක ගන්න පුළුවන්. ඒ දැක ගැනීමෙදි ක්‍රියාපටිපාදිය නම් එකම. ප්‍රතික්‍රියා නොකර සිටීම පමණයි. එතකොට අපි හිතමු දැන් මෙතෙන්ද ගිහිලෙලා ඒ චිත්ත සංස්කාර සංසිඳවන මට්ටමකටත් ගිහිල්ලා සාර්ථක උනායි කියලා මේක ඉතාමත්ව විස්තර කළ යුතු කොටස සාර්ථක උනායි කියලා සාර්ථක උනාට පස්සේ බුදුරජාණන් කියන්නේ අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමිච සික්කති අභිප්පමෝදයන් චිත්තං පස්ස සිස්සාමිච යාට එනවා අති ප්‍රමෝදයක් ඔය කියන්නේ ලාමක ප්‍රීතිසයිසිකේ නෙවෙයි සුඛචෛසිකයක් නෙවෙයි ප්‍රමෝදයක් කියනවා ඒක අමානුෂිකයි කියන ඒ එන චෛතසිකයේ විස්තර කරනකොට ඒ දැනෙන දැනීම අමානුෂිකයි කියලා කියනවා ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බය එන්න එන චෛතසිකය රූප ධර්ම වේවා නැත්නම් චෛසික ධර්ම වේවා ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනවා කියන එක නිර්භයව හොඳට මොන දුන්නොත් සැපයත් එන්නේ යණ්ඩයි දුකත් එන්නේ යණ්ඩයි අදුක්කම සුඛේ ආවත් එන්නේ යණ්ඩයි මේ සෑම දෙයකම තියෙන මේ වහා පෙරණ ගතිය කියන එක දැකගෙන හිටියොත් ඒකට බයක් හෝ ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් ඇති වෙන චෛසිකයට බුදුහාමර අභිප්‍රමෝදී කියලා කියන්නේ ඒක කියනවා මනුස්ස ලෝකේ විඳි ගන්න බැරි තරම් සැපක් ආමා අමානුෂී සුඛී හෝති කියලා බුදුරජාණන් සඳහන් කරන්නේ ඒ වෙලාවට ඒ පුද්ගලයාට තියෙනවා අම්මගෙන් බිපු කිරියවලවත් මෙච්චර සාර පදාර්ථයක් නැහැ. මෙතෙක් ජීවිතේ ලැබපු ලස්සනම රූපේ දැක්කත් හොඳම සද්දේ ඇහුවත් මොන ගඳ වින්දත් මොන රස වින්දත් මොන සැප පහසුකම වින්දත් මේ අමානුෂී රතිය එහෙම නැත්නම් මේ තියෙන අභිප්‍රමෝදේ ලබන්න බෑ. අන්නේ විදිහට වේදනාචෛසිකෙත් අඩියට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක එnde end end සියුම් වෙන්න වෙන්න වෙන්න ඒ ආධ්‍යාත්මික සුඛයක් එහෙම නැත්නම් අපි කියන ආගමික සුඛයට යන්න යන්න යන්න මේ ඕලාරික වූ කාම සුඛයේ තියෙන විඳවන ගතිය තිරිසං ගතිය එහෙම නැත්නම් නීච ගතිය හොඳට තේරෙන්න පටන් ගන්නවා. එවැනි සැප දුක දෙකත් ගෙවම් කරලා අති ප්‍රමෝදයකටපත් වෙන්න පුළුවන් මේ විඳින තැන ඉඳලා නොවිඳින තැනට යන ගතිය. වේදනාවක ඉඳලා අවේදිත තැනට යන ගතිය. නිබ්බිදාවට යන ගතිය මාර්ගය මේක සුපටිපන්නේ මේක ධර්මයේ පිහිටා ගැනීමේ කියලා තේරුම් ගන්න එකට තමයි අපි එතන ඒ ධම්මාදිට්ඨිය කියලා කියන්න වෙන්නේ යෝනිසෝමනසිකාරය කියලා කියන්න වෙන්නේ ඒක හරි අමාරුයි මේ සැපසොයන ජීවිතයක එතන අපි ලොක ලොකුලට දාගෙන කියන මේ අගයන් ආඩම්බරයන් එක බලනකොට හරි අමාරුයි. අමාරුකම තියෙන්නේ ආධ්‍යාත්මයේ මිසක්ක භාවනාව වෙනන් නෙවෙයි. භාවනාව මෙතෙන්ද ගෙනියන එක එච්චර අමාරුයි. නමුත් මේක හේතු ගන්නට අමාරුයි. ඒ කියනවා හරකෙක් හරි අස්සෙක් හරි වතුර කඩක් ගාවට ගෙනියන්න පුළුවන් ඌට මොහොරයක් දාලා. නමුත් මේක බීපන් යකෝ කියලා කොහොමද කියන්නේ? අපිට තේරෙන්නේ නැහැ අස්වභාගාව තේරෙන්නේ නැහැ. හරක් බාධා ඔය කමුණ දිහා බලා ඉන්නවා මේ මිනිහා මොකද්ද මේ කියන්නේ? මේ වතුර ඉස්සරහට කාන්තරේ බීපන් කිව්වද ඌ කරබාගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපේ ඇතුලේ ඉන්න හරකා. කොච්චර කිව්වත් මේ විඳවන කියාපාන තාරාතිරම් මනින මම මාගේ කියාගන්න මේ දේවල් වලට වඩා ඒ අවේදිත වූ ඉබේ ලැබෙන ඒ දේ තුල කිසිම ගැටීමක් නැහැ. එතන තියෙන්නේ නිතරග ජයක් කියලා. කිසිම කෙනෙක් ෆයිට් කරන්නේ නැහැ එතන. එතන තරගයකට කවුරක්වත් නැහැ. විරුද්ධ පක්ෂයක් නැහැ. නිතරග ජයක් වුණාට අපි හිතේ තියෙන අර හිතටත් වඩා කෙලස්වල තියෙන ගතිය නිසා ඒක හරි නීරස ගතියක්, පාළු ගතියක්, තනි ගතියක්, ඒත් ෆයිට් එකක් නැතිකම තමයි මම හිතන්නේ එතන තියෙන අපිට තේරුම. ඒකේ විරුද්ධ පක්ෂයක් නැහැ. ඒක නිසා ඉතින් යනකොට හුඟ දෙනෙක් ඊට වැඩි අර ගැටුමට, තාරාතිරමට, මාන්නෙට, තණ්හාවට, මගේ කියන ගතියටපත් වෙන තියෙන තණ්හාමාන දිටි ගති නිසා මේක නොදැක නෙවෙයි මේ ආපහු වෙන්නේ අර පළබරුදු කෙලස් වලට තියෙන ආසාව. විඳවීමට තියෙන ආසාව නිසා ආපහු වේදනාවට එනවා. නැත්තම් භාවනාවක පරියන්ඛයකදී ඒ ඉස්සරහට යන්න යන්න යන්න ඒ නොදැනෙන අවේදිත පැත්තට යන්නේක සපක් කියලා තේරුම් අරගත්තොත් මෙතන ඉන්න හුඟ දෙනකොට මම හිතනවා ඒක මේ ජීවිතේ ලබන්න බැරි දෙයක් කියලා සැක කරන දෙයක් නෑ. ටික කාලයක් භාවනා කරනකොට අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. යා යුතුයම කියලා දෙයක් නැහැ දක්ෂව කෙරුවොත්. නමුත් මේක වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව බාටපත් කළා. එවැනි දේ නැවත නැවත ඇතිවීමට යම්ම වූ දික්තියක් මට තියෙන්න ඕනද යම්ම වූ සංකල්පයක් මට තියෙන්න ඕනද යම්ම වූ වචන සෝප්‍රාවක් මට තියෙන්න ඕනද යම්ම වූ ක්‍රියාපටිපාදියක් තියෙන්න ඕනද යම්ම වූ ජීවන රටාවක් තියෙන්න ඕනද යම් වූ වීරියක් මට තියෙන්න ඕනද යම් වූ සතියක් මට තියෙන්න ඕනද යම් වූ සමාධියක් මට තියෙන්න ඕනද කියලා දෙවෙන්නේකින් අහන්න එපා. මොකද එයාගේ සැප මේ සැපට වෙනස්. Taman දැනගන්න ඕනේ මෙතෙන් ගියා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ පාරමිතා එවනතේ හැකියාව තියෙනවා. දැන් තියෙන්නේ ඒක නැවත නැවත උරගා බැලීම සඳහා මතුවීම සඳහා කළ යුතු ආකාරයට Tamanගේ ජීවන රටාව වෙනස් කරගන්න එක. ඒකට කියනවා වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා. ඉතින් මේකටයි සුපටිපන්න කියන්නේ. මේකටයි සාසනේ පිහිටියා. එහෙම නැත්නම් සාසනේ ප්‍රතිෂ්ඨාව ලැබුවා නැත්නම් පීඨාධාරය ලබාගත්තයි කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේක තමයි සංඝ ගුණය. සුපටිච්ච ගුණය. මේක තමයි එවැනි කෙනාට සුපටිපන්න කියලා කියන්න පුළුවන් ශාසනය පිහිටියයි කියලා කියන්න පුළුවන් ඒ නිසාම සරුවත් යනසේ සඳහන් කරනවා මේ විදිහට වේදනා නිබ්බිදා විරාග හඳුනාගත්තා නම් ඒ පුද්ගලයා වේදනාවෙන් මිදුණයි කිය. විඳවීමෙන් මිදුණයි කියලා කියන්නේ අවේදිත තැනක තමයි. අපිට පේන්නේ පාළු උණයි කියලා. අපිට පේන්නේ තනි උණයි කියලා. අපිට පේන්නේ කොටු උණයි කියලා. අපිට තියෙන්නේ අපිට තේරෙන්නේ රහෙන් අයින් කරා වගේ. අපිට තියෙන්නේ නීරස ගතියක්. අපිට තියෙන්නේ පාළු ගතියක්. ඒ මොකද ඒ වේදනාවෙන් පවා වෙන්වීම නියම පාත් ප්‍රතිපදාව බවත් එහෙම නැත්නම් ඒක අර ශාසනේ පිහිටීම් බවත් අපි හිතට වද්දා ගන්න තියෙන අමාරුකම තමයි මෙතන තියෙන්නේ. අනු විමුක්ත ස්තේසු විමුක්ත අන්නේ එවැනි මිදීමට බුදුහාම කියනවා සුන්දර වූ මිදීමක් කියලා. සුවිමුක්තයි කියලා යේසු විමුක්තා තේ කේවලිනෝ. යම් කිසි කෙනෙක් අන්නේ විදියට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ විඳින්න බැරි වුණත් ඒක පරම උත්කෘෂ්ඨ ප්‍රතිපදාවේ කෙලවර බව දැනගත්තොත් මේ පුද්ගලයා කේවල தත්වයටපත් වෙනවා කියලා කියනවා මෙන්න මේ කේවල தත්වයට තමයි තථාගත தත්වය කියලා කියන්නේ. තත භාවය කියලා කියන්නේ ධර්මතාවය කියලා කියන්නේ එහෙව්කම කියලා කියන්නේ මෙන්න මේ කේවල தත්වෙට හුදු කියලා වචනයක් පාවිච්චි කරනවා. මේ පුද්ගලයා කෙනෙක් එක්ක සංසන්දනය කරන්න මොකද මේ පුද්ගලයාත් නැහැ දැන් විඳින කෙනෙක් නැහැ. නමුත් දන්නවා දන්න තැන ඉඳලා මෙතෙන් ආවේ කියලා. විඳවන තැන ඉඳලා මෙතෙන් ආවේ කියලා. එන්නේ කේවල தත්වයකටපත් වෙන්න පුළුවන් මේ ජීවිතේ. මුළු ලෝකෙම සාපේක්ෂයි. මෙතන තියෙන්නේ নিরপেক্ষ තත්ත්වයක් උපේක්ෂක තත්ත්වයක්. කිසිම දෙයක් එක්ක සංසන්දනයක් නැහැ නැත්තම් විරුද්ධ පක්ෂයක් ඉඳලා නෙවෙයි දිනලා තියෙන්නේ. මේක නිතරංග ජය. මේකට බුදුහාමර පාවිච්චි කරන්නේ තී කේවලිනෝ. කේවල තත්ත්ව යේ කේවලිනෝ වට්ටන් තේසන්නත්ති පඤ්ඤාපනාය එවැනි කෙනාට සංසාර වටයක් පැනවෙන්නේ නැහැ කියලා. හොඳ නරක සැප දුක මැද ආදුක්කම සුඛ මොකක්වත්ම නැහැ. ඒ හැම දෙයක්ම දුක් වේදනා සුඛ වේදනා මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා සුඛ වේදනා අදුක්කම සුඛේ මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා ඒකල අදුක්කම සුඛේ මාර්ගෙ කියවෙන එක ලේසි. ඊවන් කරලා කරලා කරලා ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේකයි සුපටිපන්න කියලා කියන්නේ. මේකයි සාසනේ පිහිටියයි කියලා කියන්නේ. අන්න එහෙම පිහිටියානම් ඒ පිහිටීම කේවල தත්ත්ව කරපත් කරනවා. নিরপেক্ষ தත්ත්ව කරපත් කරනවා. උපේක්ෂා කියන වචනේත් ඕක ගැබ් වෙලා තියෙනවා. අන්නේ নিরপেক্ষ තත්ත්වයට ගියාම ඒ පුද්ගලයාට තථා තතතාවයටපත් වෙච්ච කෙනෙක් එහෙම නැත්නම් එහෙව් කෙනෙක් හුදු භාවයටපත් වෙච්ච කෙනෙක් කියලා කියනවා. ඉතින් ඒක සාපේක්ෂ தত্ত্ব තුලින් ගෙවම් කරකට ගෙවම් කරගෙන ගෙවම් කර කර කෙලවරට පැමිණීමක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තථාගත භාවයටපත් වෙලා කිසියම් කෙනෙක්ගේ පරෝපදේශ රහිතව උන්වහන්සේපත් වෙලා උන්වහන්සේ අනික් අයට කියලා දෙනවා මෙන්න මේ පාරේ ගියොත් ඕගොල්ලෝ මේක දකිනවා නමුත් මේ පිළිගන්න කැමති නෑ මේක ප්‍රතිපදා බව දන්නේ නෑ මේක සාසනයේ පිහිට බව දන්නේ නෑ ඔබකට පිහිට පතන්නෙම කාමී එහෙම නැත්නම් මේ නිරා ආමිෂ සුඛේ ඒ ආමිෂ සුඛේ දන්න නිසා අපි නැවතත් කකුල පිටිපස්සට අරගෙන ආමිෂ සුඛයට යනවා නමුත් නිර්ආමිෂ සුඛයට යන්න සමාන විකල්ප තියෙන්නේ. ඉතින් එහෙම තියෙන කෙනා ඇත්තටම වාසනාවන්තයි. නමුත් එහෙම තියෙද්දි ආපස්සට එනවනම් දෙවන්නේක් එකට වගේ කියන්න ඕනේ. ඒක තන්නේ කර තමන්ගේම තකතිරුකමමයි. තමන්ගේම අවිද්‍යාවමයි, තමන්ගේ නොදැනීමයි. ඉතින් මේ ධර්ම දේශනා කරනකොට මම අර කලින් කිව්වා වගේ මේක තමයි ඇහිීමෙන් යම් කිසි ලේස මාත්‍රයක් වටා ගන්න. සමහරු අත්දැකීමට සම්බන්ධ කරලා චින්තාමේ වශයෙන් ලේස මාත්‍ර ඉක්මන් කර ගන්නවා. ඉස්තර කරගන්න. ශක්තිමත් කරගන්න. සමහරු මේකට ප්‍රත්‍යක්ෂ කරගන්න ධර්මයට ප්‍රතිපදා මාර්ගයක් බවට පත් කරගන්න. අන්නේ ප්‍රතිපදා බවට පත් කරගත්තට පස්සේ ඒ පුද්ගල යෝගාවචරයේ ශාසනයේ පිහිට ආධාර ලැබපු කෙනෙක් සුපටිපන්න කෙනෙක් කේවල தත්ත්වයට සුදුසුසෙක් වඩපත් වෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න යන්න යන්න යන්න විරුද්ධ පක්ෂයක් නැති විශාල හිස්කඩකට අපි පත් වෙනවා. විශාල විවෘත භාවයකට අපිපත් වෙන්නේ අන්නේ විවෘත භාවයට බයක් තියෙනවා කොටුණා වගේ පාලුණා වගේ ඒ බය නිසා තමයි මේකට බුදුහාම කෙලස් කියලා කියන්නේ බයට කියන නමක් ඒ බය තමයි අපිට මේ ගමනට බාධා වෙලා තියෙන්නේ ඉතින් මේ බය නැති කිරීමට කරන්න තියෙන්නේ ලෑස්තිලා හෙටත් යන අනිද්දත් යන අනිද්දත් යන ඒකට අර යක්කුන්ට බය නැතුව ඕනෙක වල හදන්න නැතුව වගේ අන්තිමට දවසක් එනවා මේකම ලෑස්ති වෙලා ගිහිල්ලා මම ඒ නොදන්නා තැන නොවින්දනාතැනට ගිහිල්ලා ඒකට සතුටුමත් වෙලා කේවලයි මේක කාටවත් කියන්න බැරි වුණාට මේක විඳිය හැකි තත්ත්වයක් විශාල ඉඩක් මේකේ තියෙන්නේ සුවිමුත්ත තත්ත්වයක් තියෙන කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි මේ ධර්මයේ තියෙන සජීවී ගතිය එහෙම නැත්නම් යෝග ජීවිතයක තියෙන කැලපැමිනීම මුදුන්පත් වීම ඉතින් ඒක එක රැකින් එක සිද්ධියකින් වෙන්නේ බොහෝ වාර ගණක් කරලා කරලා කරලා කරලා ගැම්ම තුලින් එන එක ඒක නිසා රූප ධර්ම ගැන අවබෝධයමුත් මේහා සමාන තැනකට යන්න පුළුවන්. ඒතනිමුත් මේ ගැම්ම කඩන්න. මේ චක්‍රේ වටවලල් යෑම කඩන්න. වේදනා චෛසිකෙන් කඩන්නත් පුළුවන්. නමුත් මේ වේදනා චෛසිකේ කැඩීමට වේදනා චෛසිකේ කැඩීමට අවශ්‍ය උපකරණ සකස් කිරීම තමයි අර රූප ධර්ම අපි ඉස්සරහට තියාගන්නේ. නමුත් ඔය සමහර සූත්‍ර කියනකොට තේරෙනවා සමහරෙකුට කෙලින්ම වේදනාවට බහැලා වේදනාවෙන්ම මේ සංධිය විසන්ධි කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා සෝවාන් වීම සඳහා සමාහට වේදනාවන පස්සනාව පමණක් වුණත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැබැයි අරිහත්ත්වයට යනවා නම් අනිවාර්යයෙන්ම කායන පස්සනාව, වේදනාවන පස්සනාව, චිත්තාන පස්සනාව, ධම්මාන පස්සනාව හතරම අවශ්‍යයි. ඒක නිසා මේ දැනුම මේ වේදනාව පිළිබඳ මේ විවිධ පැති වලින් අපි කරන දැනුමට වේදය කියලා කියන්නේ. වේදි කියලා කියන්නේ දැනුමට කියන නමක් බුදුරජාණන් වහන්සේ මේක පාවිච්චි කරන ප්‍රතිවේධ කරනවායි කියන එක. ප්‍රතිවේධ කරනවායි කියලා කියන්නේ කෙටියෙන් කියනවා නම් වේදනාවට ප්‍රතික්‍රියා නොකර සිටීම. ප්‍රතිවේධ නොකරපගෙන භාව නොකරපේකන අනිවාර්යයෙන්ම එන වේදනාවට ප්‍රතික්‍රියා කිරීම නිසා තමයි අපි දෙවෙනි උල එනගන්නේ. දෙවෙනි උල එනගත්තට පස්සේ නම් විඳවන්න බැරි බව බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන දෙවෙනි උල එනගන්නේ තමයි නිසා එකෙත් මොකද්දෝ ජොලියක් තියෙනවා. කොයි දේ වුණත් තමන් කරගන්න දෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනා මතක තියාගන්න ඕනේ දෙවැන්නෙකුට චෝදනා කරන්නේ නැතුව මේක ඇතුලෙන් විසඳ ගන්න පුළුවන් ශක්තියක් එනවනම් ඒක භාවනාවේ ප්‍රතිශක්තිය වැඩිවීමක්, විශ්වාසයේ ධර්මයේ කෙරේ වැඩිවීමක්, සංඝයා කෙරේ බුදුන් කෙරේ සීලයේ කෙරේ අන්නේ වැඩෙන වෙලාවේදී මුළු සංසිද්ධිය සුඛයක් විදිහට නෙමෙයි වැටෙන්නේ. අමහර විතක දුෂ්කර ක්‍රියාවක් වශයෙන් වැටෙන්න පුළුවන්. නමුත් Taman දන්නවා එnde ende ende ende ඒ විද්ධිත තත්වයක ඉඳලා වින්දනේ ගෙවි යන තත්වයට යනවනම් ඒක සුපටිපන්නද නැද්ද කියන සැකේ ඇති කරගන්න නැතුව ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා